වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී පදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මච්චපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසෝ අත්‍රා සුනන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ ආයං භදන්තා නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සං ಸಂ සාවහුතියෝ ජනපදං ගුලිමාලවං තෙද්දේ බසංකතමනෝ ජිතවාමුනේ مدرا जीतवा मोने සමාචාරේ ධම්මාං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තාතියම්පි බුද්ධං සරණං යම්පි ධම්මං සරණං ගච්ඡාමි තාතියම්පි සංඝං සරණං වර්තමානේ සීකාපාදං ආදීන් නාදානා වේරමාණේ සාරියා වේරමණී කාල භෝජනා වේරමණී සික්ඛාපදං නාච්ච ගීත වාදිත සුයිසෝක දාස්සනා වේරමණී ධාරණ මණ්ඩන විභෝසනාට්ටානා වේරමණී මා වේරමණී සික්ඛාපදං ජාත රූප රාජත පාටේ ගානා වේරමණී සික්ඛා ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිතිකා දේනාම නාමං ච රූපං ච තීනි නාමකින් තිස්සෝ වේදනා චත්තාරි නාමකින් චත් චත්තාරි අරිය සත්‍යානි පංච නාමකින් පංච උපාදානස්කන්ධාච නාමකින් ජාක්තිකානි ආයතනානි සත්ත නාමකින් සත්ත බොජ්ජංගාට නාමකින් අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ නව නාමකින් නව සත්තා වාසා දස නාමකින් දසහංගේ සමන්නාගතෝ අරහතේ උච්චතේ අත් තීගිමස්මින් කායේ කේසාලෝ මානකා දන්තා තචෝ නාරෝ අට්ටි අට්ටිමින් ජාවක්කං හදයන් යකමං කිලෝමකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසා කේලෝ සිංගානිකා ලසිකා මත්තකේ මත්ත ලුංගං තී පටිසංකායෝ නිසෝ චීවරං පටිසේවාමි ආවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය ඩංස මකස වාතාතපතිරින් සබ්බ සංපස්සානං පටිඝාතාය යාව දේව හිරිකෝපේන පටිච්ඡාද රත්තං පටිසංකායෝ නිසෝ පින්ද පාතං පටිසේවාමීනේව දවාය නමදාය නමං දමායන විභෝතනාය යාව දේව කායත් තිතියායාපනාය වින්දුපරතියා බ්‍රහ්මචර්යානුග්ගාය ඉති වේදනං පටිහං කාමිනවං ච වේදනං නෝප්පාදෙස්සාමි යාත්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච පාසු විහාරෝචාති පටිසංකායෝ නිසෝ සේනාසමං පටිසේවාමි ආව දේවති තස්ස පටිගාතාය උන්නස්ස පටිගාතාය දංස මකස වාතාත පසිරින් සප සම්පස්සානං පටිගාතාය යාව දේව පරිස්සය විනෝදනං පටිසල්ලානාරාමත් සුතං පටිසංකායෝ නිසෝ ගිලාන පච්චය බේසජ්ජ පරික්කාරං පටිසේවාමි යාව දේව උප්පන්නානං වේයා බාධිකානං වේදනානං පටිඝාතාය අබ්භ්‍යාපජ්ජ පරමතායාති ඒවං මේ සුතං ඒකං සමයං භගවා පාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍ර කෝ භගවා භික්ඛු මං දේසි භික්ඛවෝති භදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චසෝ භගවා ඒතදවෝ ච දසනිමේ භික්ඛවේ ධම්මා පබ්බජිතේන අබින්හං පච්ච වෙක්ඛි තබ්බා කතමේ දත වේවන්නි අම්මි අජ්ජු උපගතෝති පබ්බජිතේන අබින්හං පච්ච වෙක්ඛි තබ්බං පරියපටිබද්ධා මේ ජීවකාති පබ්බජිතේන අබින්හං පච්ච වෙක්ඛි තබ්බා පබ්බං අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන ගබින්නම් පච්චරෙක්ඛිතබ්බං කච්චිනුකෝ මේ අත්තා සීලතෝන උපවදති තී පබ්බජිතේන අබින්නම් පච්චරෙක්ඛිතබ්බං කච්චිනුකෝ මං අනොවිච්ච විඤ්ඤෝ සම්බ්‍රහ්මචාරී සීලතෝන උපවදන්ති තී සබ්බජිතේන පච්චවේකී සබ්බං සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනාභාවෝ තීපබ්බජිතේන අබෙන්නං පච්ච වෙක්කි කම්මස්ස කෝම්මේ කම්මදායාදෝ කම්මයෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තත්ත දායාදෝ භවිස්සාමි තීපබ්බජිතේන අබින්නං පච්ච වේක්ඛේ තබ්බං කතං භූතස්ස මේ රත්තිං දිවා වීති පතන්ති දීපබ්බජිතේන අබෙන්නං වේක්කිතබ්බං කාචිනකෝ අං ශුඤ්ඤාගාරේ අබිරමාමි දීපබ්බජිතේන වාච්ච වේක්කේ තබ්බං අතිනකෝ මේ උත්තරී මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ දෝං පච්චිමේ කාලේ චාරී පුට්ටෝ නමංකු භවිස්සාමි තී පබ්බජිතේන අබින්නම් වෙක්කිතබ්බං ඉමේ කෝ භික්ඛවේ දස ධම්මා පබ්බජිතේන අබින්නම් පච්ච සබ්බායිදම වෝච භගවාන් අත්තමනාතේ භික්ඛු භගවතෝ බාසිතං අබිනන්දොන් තී ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාත සින්දිකස්සාරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛන්තාය රත්ත්‍යා අභික්ඛන්ත වන්නා කේවල කප්පං 제තවනං ඕභාතෙත්වායේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒක අට්ඨාති ඒකමන්තං තිතාකෝ සාදේවතා භගවන්තං ගාතාය අජ්ජබා වාසී බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයං ආකංක සුත්තානං බ්‍රෝහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූපදේශ වාසෝච පුබ්බේච සත පුඤ්ඤතා අත්ත ධම්මා පනිදිච හේතං මංගල මුත්තමං බාහු සච්ඡං ච සිප්පං ච විනයෝ ච සුසික්ඛිතෝ සුභාසිතාච හේතං මංගල මුත්තමං මාතා පිතුං උපට්ඨානං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච සම්මන්තා හේතං මංගල මුත්තමං දානං ච ධම්මචරියාච ඝාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුත්ත ගාරවෝච නිවාතෝච සන්තොට්ඨේච කතඤ්ඤුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං කන්තේච ගෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායේතං මංගල මුත්ත තපෝච බ්‍රහ්මචරියංච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්ත උත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං ඛේමං ඒතං මංගල ඒතාදිසානි කත්වාන සබ්බත්තම අපරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡanti තං තේසං මංගල මුප්පමං තේ යානේද භූතානි සමාගතානි බොම්මානි वा यानि සබ්බේව භූතාසු මනා භවන්තු අතෝපි සක්කච්ඡතු නන්තු බාතිතං තස්මායි භූතානි සාමේත සබ්බේ තං කරෝත මානුසී ආපජාය දිවාච රත්තෝ ච හරන්ති යේ බලින් තස්මායි නේ රක්ඛත අප්පමත්තා යං කිංචි විත්තං ඉදවා උරං වා සග්ගේ සුවායන් රතනං පනීතා නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමායිතෝ නතේන ධම්මේන සමත්ති ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යං බුද්ධ සෙට්ඨ තෝ පරිවන්නයි සුචින් සමාධිමානං පරිකඤ්ඤමා වූ සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනිතං හේතේන සච්චේන සුවත්තියෝ තුයේ පුග්ගලාට්ඨ සතම්ප සත් චත්තාරි ඒතානි යෝගානි හොම්ති තේ දක්ඛිනේ ආපුගතස්ස භාවකායේ තේ සුදින්නානි පලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතන සච්චේන සුවත්ති හෝතු යේ සුප්පයුත්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාතනම් නීතේ පත්ති පත්තා අමතං විගය්‍ය ලද්දා මුදා නිබ්බුතින් බුංජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝ සියා චතුබ්බිවාතේ බිය සංපතං තියෝ සතුපමං සපුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති දම්පි සංඝේ රතනං පනීතං ඒතන සච්චේන සුවත් යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේොම්ති පුසප්ප නතේ බවං අත්තමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතන සච්චේන සුවත් ති හෝතු සාවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජයිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡි සංච සීලබ්බ සංවාපි අදත්ති කිංචි චතුහපායේ හිත විප්පමුත්තෝ චාබිතානානි අබබ්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තියෝ තු කිං චාපි කෝපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බතෝ තස්ස පටිච්ඡාදාය අබබ්බතා දිට්ඨ පදස්ස උත්සායි දම්පි සංඝේ රතනං පනේතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අනප්පගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්මාන මාතේ පටමස්මින් සතුපමන් ධම්ම ධම්මවරං අදේසයි නිබ්බානගාමින් පරමං ිතාය ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝ තු වරෝ වරඤ්ඤෝ වරදෝ වරහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝ තු කීනං පුරාණං නවං නත්ති සම්භවං විරා ගත්ත චිත්තා ආයතිකේ බවස්නින්තේ කීන බීජා අවිරොල්හෙච්ඡන්දා නිබ්බන්ති දීරා යතයන් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතන සච්චේන සුවත්තියෝ යානි දබූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්ඛේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සා समसुहत्योऽथो यानीदभूतानि समागतानि भुम्मानि वा यानि वान्तलिक्ष्ये तथागतम् देवमनुष्यपूजितम् धम्मम् नमत्सामसुहत्योऽथो यानीदभूतानि समागतानि भुम्मानि वा यानि वान्तलिक्ष्ये तथागतम् देवमनुष्यपूजितम् सङ्घम् नमत्सामसुहत्यो හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ මුජුච සුජුච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝ ච සුභරෝ ච අප්පකිච්ඡෝ ච සල්ලව්ග සම්පේන්ද්‍රියෝ ච නිපකෝ ච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝන ච කුද්දං සමාචර පරේකින් ජීල විඤ්ඤු උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඒකේචි පාන භූතත් තසාවා තාවරාවා අනවසේසා දීඝාවා ඒ මහන්තාවා මජ්ජිමාරස්සකානුකතූලා දිත්තාවා ඒ අද්දිත්තා යේච দূරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේතිවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තාන පරෝපරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචේ බ්‍යාරෝ සාසනා පටිග සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡය මාතා යතානියං පුත්තං ආයුසායක පුත්ත මනුරක්ඛේන් එවං පිසබ්බ භූතේසු මාන සංභාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසබද්දං දිද්දං පංචරං සයානෝ ආයාව තස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවෝ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනියගේ දං නයි ජාතු ගබ්බසේයං පුනරේති තී එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති අනාථ පින්ඩිකද්ද ආරාමේ තේ යේන කෝපන සමයේන සාවත්තියං අඤ්ඤතරෝ භික්ඛු වෛනා දත්තෝ කාල අතකෝ සම්බෞලා භික්ඛු යේන භගවතේනුපසංකමින් සුපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්තු ඒකමන්තං නිසින්නෝ කෝතේ භික්ඛු භගවන්තං ඒතදවෝ චොං ඉද බන්තේ සාවත්තියං අඤ්ඤතරෝ භික්ඛු අයිනා දට්ඨෝ කාලකතෝ තීනානෝනසෝ භික්ඛවේ භික්ඛෝ චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිසචේයිසෝ භික්ඛවේ භික්ඛු අයිනා චත්තාරෝ අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරේයනයිසෝ භික්ඛවේ භික්ඛු අයිනා දට්ඨෝ කාලංක පරෙය්‍ය කතමානි චත්තාරි අහිරාජ කුලානි විරූපක්ඛං අහිරාජ කුලං ඒරාපතං අහිරාජ කුලං සබ්භ්‍යා පුත්තං අහිරාජ කුලං කන්නා ගෝතමකං අහිරාජ කුලං නානෝනසෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන පරිදතේ ඉදෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි ආරියයි රාජකුලානී මෙත්තේන චිත්තේන පරෙය්‍ය මයිසෝ භික්ඛවේ භික්ඛු වෛනාදට්ඨෝ කාලං කරෙය්‍ය අනුජානාමි භික්ඛවේ ඉමානි චත්තාරියයි රාජකුලානී මෙත්තේන චිත්තේන පරිතුං අත්තගුත්තිආත්තරක්ඛාය පරිත්තායාති දමවච භගවායි දං වත්වා සුගතෝ පරං ඒතදවෝච සත්තා විරූපක්කේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ සබ්බ්‍යාපුත්තේ මේ මෙත්තං මෙත්තං ගන්නා ගෝතමකේයිත අපාදකේ මේ මෙත්තං මෙත්තං දීපාදකේ මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දීපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූත च केवलाे भद्रा निपा सन्तु मा काञ्चि पापमागमा අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ පමානවන්තානි සිරින් සපානි අය විච්චිකා සතපදි නාභී සරබෝ මෝතිකා කතා මේ රක්ඛා කතා මේ පරිත්තා පටික්ක මන්තු භූතා නමෝ භගවතෝ නමෝ සත්තා සම්මං සම්මා සම්බුද්ධානං තී එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේ දිබික්ක තිවදන්තේ තිතේ භික්ඛු භගවතෝ පත්තස්සෝ සම් භගවා एतदवो च निताय भिक्रवे चेदो विमुक्त्या आसेविताय भाविताय बौलिकताय यानि कथाय वाधुकथाय अनुष्ठिताय परिचिताय සුසමාරද්ධාය ඒකාදසානි සංසාපාටි කතමේ කාදස සුඛං සුපති සුඛං පටි භුජ්ජතින පාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝති අමනුස්සානං පියෝති දේවතාරක්ඛන්ති නාථ දිවා විසංවාසත්තං වා කමති තුවතං චිත්තං සමාධි මුකවන්නෝ විප්පසීදති අසම්මුල්ලෝක කරෝති අත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බෞලිකතාය යනි වත්තුකතාය අනුට්ඨිතාය පරිජිතාය සුසමාරද්ධාය ඉමේ ඒකාදසානි සංසාපාටිකං කාති ඉදමවෝච භගවාන් අත්තමනාතේ භික්ඛු භගවතෝ බාධිතං නාභේනං දොං තේ පවෝත බක්කෝ භවති විපවුත්තෝ දකාඝරා බාවෝරං උපජීවන්තේ යෝමිත්තානං නදුභති යං යං ජනපදං යාති නිගමේ රාජධානියෝ සබ්බත් පූජිතෝ හෝති යෝ මිත්තානං අදුභති නාස්සචෝරා පවහන්තේ නාති මඤ්ඤේති කත්තියෝ සබ්බේ ගමිත්තේ තරති යෝ මිත්තානං අදුභති අක්කොද්දෝ වගරන්නේති සබාය පටිනන්දිතෝ ඥාතිනං උත්තමෝති යෝ මිත්තානං නබුභති සක්කත්වා සක්කතෝති ගරුහෝති සගාරෝ වන්නකිත්ති බතෝති යෝමිත්තානං නදු පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං යසෝ කිත්තෙන්ච පප්පෝති යෝමිත්තානං නදුබති අග්ගියතා පජ්ජලති දේවතාව විරෝචති හිරියා අජරිතෝ තේයෝ මිත්තානං නදුබති ගාවෝ තස්ස පජායන්ති කෙත්තේ උත්තං විරුහති උත්තානං පලමස්නාතේයෝ මිත්තානං නදුබති දරිතෝ පබ්බතාතෝ වා රුක්ඛාතෝ පතිතෝ නරෝ චුතෝපදිත්තං ලබතේ ඕමිත්තානං නදුවති විරුල්ල මූල දන්තානං නිග්‍රෝධමිව මාලුතෝ අමිත්තානප්පදාන්තේ ඕමිත්තාන නදෝබතේ තේ උදේතයං චක්ඛුමාංගේක රාජා හරිස්සවන්නෝ පටවිප්පබා සන්තං නමස්සාමි හරිස්සවන්නං පටවිප්පබා සංතයජ්ජ වියරේ මොදිවසං යේ බ්‍රාහ්මනා වේද ගෝසබ්බ ධම්මේ තේන නමෝ තේත මං පාලයන්තු නම් නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තා නමෝ විමුක්තියා ඉමං සෝ පරිත්තං ගත්වා මෝරෝ චරති හේසනා අපේතයං චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිබ්බ වාසෝ සම්තං නමස්සාමි හරිස්සමං පටවිබ්බ වාසන්තයජ්ජ ගුත්තා විහෙරේ මුරත්තිං ये ब्राह्मणा वेदगुसब्दम्मेतेने नमो ते च मं पालयन्तु नमत्तु बुद्धानन्नमत्तु बोधिया नमो विमुक्तानं नमो विमुक् ඉමං සෝපරිත්තං කତ୍වා මෝරෝ ආසම කප්පයි එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං වේරති චේතමනේ අනාථ පින්නිකස් ආරාමේ තේනකෝපන සමයේන චන්දිමා දේව පුත්තෝ රාවුනා අසුරෙන් දේන ගයිතෝ හෝති අතකෝ චන්දිමා දේව පුත්තෝ භගවන්තං අනුස්සර මනෝ ආයං වේලායන් ඉමං ගාතං අභාති නමෝ තේ බුද්ධ විරත්තු විප්පමුත්තෝ දිසබ්බදී සංබාධපටි සංනෝස්මි සත්මේ සරණං භවාති අතකෝ භගවා චන්දිමං දේව පුත්තං රාවං අතුරින්දං ගාතාය අජ්ජබාති තථාගතං අරහන්තං චන්දිමා සරණං ගතෝ රාහු චන්දං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති අතකෝ රාහු අසින්දෝ චන්දිමං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපෝ යේන වේපචිත්ති අසුරින්දෝ තේනුපසංකමි උපසංකමි මිත්වා සංනිග්ගෝ ලාමට්ඨජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතං කෝරාවුං අසුරින්දං වේපචිත්ති අසුරින්දෝ ගාතාය අජ්ජබාති කින්නෝ සම්පරමානෝව රාහු චන්දං පමුංචති සංවිග්ග රූපෝ ආගම්ම ඉන්නුබේතෝව තිට්ඨති සත්තදාමේ ඵලේ මුද්දා ජීවං තෝන දුකං ලබේ බුද්ධගතා විගීතෝ මේ නොචේ මුංචය චාන්දිමං තේ එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්దికස් ආරාමේ තේන කෝපන සමයේන සූර්යෝ දේවපුත්තෝ රාහුනා සුරෙන්දේන ගයිතෝ තියතකෝ සූර්යෝ දේවපුත්තෝ භගවන්තං අනුත්තරමානෝ තායන් වේලායන් ඉමං ගාතං අබාති නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝ තේ සබ්බදී සම්බාද පටිපන්නෝස්මි තස්සමේ සරණං භවති අතකෝ භගවා සුරියං දේව පුත්තං ආරබ්බ රාවුං අසුරින්දං ගාතාය අදබාසේ තථාගතං අරහන්තං සූර්යෝ තරණං ගතෝ රාහු සූර්යං පමුංචස්සු බුද්ධාලෝකානුකම්පකාති යෝ අන්ධකාරේ තමදී පබංකරෝ වේරචනෝ මණ්ඩලී උබ්බතේජෝ මාරාවෝ ගිලී චරං අන්තලික්කේ පජං මම රාහු පමුංච සූරයාති අතකෝ රාහු අසුරින්දෝ සුරියං දේව පුත්තං මුංචිත්වා තරමාන රූපේන වේපජිත්ති අසුරින්දෝ තේන උපසංකමි උපසංකමිත්වා සංවිද්ගෝ ලෝ මහට්ඨ ජාතෝ ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතා කෝං ආ උං අසුරින්දං වේපජිත්ති අසුරින්දෝ ගාතාය අදවාසී කින්නුසන්තරමානෝව රාහු සුරියං පමුංචති සංවේග්ග රූපෝ ආගම්ම කින්නු බේතෝව තිත්තසීති සත්තදාමේ ඵලේ මුද්දා ජීවං තෝන සුඛං ලබේ බුද්ධ ගාථා විගීතෝ මේ නොචේ මුංචය සූර්යං තේ එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාද පින්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේති බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝ සුම් භගවායේ තදවෝච භූතපොබ්බං භික්කවේ දේවාසුර සංගාමෝ සමුපබ්බෝලෝ වහෝති අතකෝ භික්කවේ සක්කෝ දේවානමින්දෝ දේවතාවතින් සේයාමන්තේති සචේ මාරිසා දේවානං සංගාමගතානං උප්පජ්ජේය භයං වා චම්මිතත්තං ලෝමාන්තෝ වා මමේව තස්මින් සමයේ දජග්ගං උල්ලෝකේයාත මමං ඊවෝ දජග්ගං උල්ලෝකේතං යං භවිස්සති භයං වා චම්මිතත්තං වා ලෝමාන්තෝ වාතෝ පයිත්තති නොචේ මේ දජග්ගං උල්ලෝකේය විරාප අත පජාපතිස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යාත පජාපතිස්ස හිවෝ දේව රාජස්ස දජග්ගං උල්ලෝකේ තං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝ මහංසෝ වා සෝපයිස්සති නොචේ පජාපතිස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකෙය්‍යාත අත වරුණස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකේ යාත වරුණස්සයෝ දේවරාජස්ස දදග්ගං උල්ලෝකේ තං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමහං සෝවාසෝ පයිස්සති නෝචේ වරුණාත දේව රාජස්ස දජග්ගං උල්ලෝකේයාත අතීසානස්ස දේව රාජස්ස දජග්ගං උල්ලෝකේයාත ඊසානස්ස යෝ දේව රාජස්ස දජග්ගං උල්ලෝකේතං යම් භවිස්සති භයං වා චම්බිතත්තං වා ලෝමාන්තෝ වාසෝ පයිස්සති තං කෝපන භික්ඛවේ සක්කස්සවා දේවා නමින්දස්ස දජග්ගං උල්ලෝකය තම් පජාපතිස්සවා දේව රාජස්ස දජග්ගං උල්ලෝකය තම් වරුණස්සවා දේව රාජස්ස දජග්ගං උල්ලෝකය තම් ඊරානස්සවා දේව රාජස්ස දජග්ගං උල්ලෝකය තම් යං භවිස්සති භයං වා චම්මිතත්තං වා ලෝමාන්තෝ වාතෝ පයියේ තාපිනෝ පිබයියේ තං කිස්සයේතෝ සක්කෝ වික්කවේ දේවානමින්දෝ අවීත රාගෝ අවීත දෝසෝ අවීත මෝ බීරු උච්ඡම්මේ උත්‍රාදි බලයිති ආංචකෝ වික්කවේ එවං වදාමි සතේ සුම්මාකං වික්කවේ අරඤ්ඤගතානං වා රුක්ක මූලගතානං වා ශුඤ්ඤාගාරගතානං වා uppajjeyye භයං වා චම්විතත්තං වා ලෝමහං සෝවා මමේව තස්මින් සමයේ අනු ಭಗವಾ ಮುತ್ಸರಾತ್ ಇಶೋ ಭಗವಾಬು ವಿದ್ವಾಚರಣೋ ಸುಗತ ಲೋಕವಿಧೋ ಅನುತ್ತರೋ ವೃಷಧ ಸಾರಥಿ ಮನುಸಾನಂ ಬುದ್ಧೋ ಭಗವಾ මමං හිවෝ භික්කවේ අනුත්තරතං යං භවිස්සති භයං වා කම්මි තත්තං වා සෝමං සෝපයේතති නොතේ මං අනුත්තරේයාත අත ධම්මං අනුත්තරේයාත ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කාලිකෝ ඒපත්තිකෝ පනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ ඊති ධම්මං හිවෝ භික්කවේ අනුත්තරතං යං භවිස්ස සද්ද බයං වා සංවිතත් लोमान्तो वातो पयिष्यति नो चेदम्मम् अनुसरेयात् अथ सङ्गम् अनुसरेयात् सुपटिपन्नो भगवतो सावक उजुपटिपन्नो भगवतो सावक सङ्गो न्यायपटिपन्नो भगवतो सावक सङ्गो सामीचिपटिपन्नो भगवतो सावक सङ्गो यदिदम् चत्तारि पुरितयुगानि अट्टपुरितपुगलाय स भग භගවතෝ දාවක සංඝෝ ආහුනේයෝ බාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තාන් ලෝකස්සාති සංඝං හිවෝ භික්ඛවේ අනුත්තරතං යම් භවිස්සති භයං වා ධම්මි සත්තං වා ලෝමහං සෝවා සෝපයිස්සති සංකේතයතෝ තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ විතරාගෝ විතදෝසෝ විතමෝ අභිරවච්ඡම්මේ අනුත්‍රාසි අපලායේති දමෝත භගවා ඉදං වත්වා සුගතෝ අතාපරං තදවෝච සත්තා අරඤ්ඤ රුක්ක මූලේවා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුසරේත සම්බුද්ධං බයං තුම්මාකනෝතියා නොචේ බුද්ධං සරේයාත ලෝකජෙත්තං නරාසභං අත ධම්මං සරේයාත නීයානිකං සුදේසිතං නෝචේ ධම්මං සරේයාත නීයානිකං සුදේසිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්කෙත්තං අනුත්තරං එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා චම්බි තත්තං වා ලෝමහන්තෝ නයත්තති තී එවම් මේ සුතං ඒකං සමයං භගවා රාජගයේ විහෙරති වේරුවනේ කලන්දක නිමාපේතේනකෝ පන සමයේන ආයස්මා මහාකස්සපෝ පිප්පලිගු ආයන් විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ලගිලානෝ අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වුට්ඨිතෝ ඒනායස්මා මහාකස්සපෝ තේනුපසංකමේ උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදී නිසද්දකෝ භගවා යස්මන් සම්මා සංසපං ඒතදවෝ කච්චිතේ කස්සප කමනීයං කච්චයාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝ සානං පඤ්ඤායති අභික්කමෝ තීනමේ භන්තේ කමනීයං නාපනීයං බාල්ලාමේ දුක්ඛා වේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති අභික්කමෝ සානං පඤ්ඤායති පටික්කමෝ හෝති සත්තිමේ කස්සප බොජ්ජංගාමයා සම්මදක්ඛාතා භාවිතා බෞලිකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං තී කතමේ සත්ත සති සම්බොජ්ජංගෝ කෝකත්සපමයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලි අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්ම විචය සම්බොජ්ජංගෝ කෝකත්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලි කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම් මුම්මොජ්ජංගෝ කෝකස්සපමයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලේ කතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පීති සංබොජ්ජංගෝ කෝකස්සපමයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලී කතෝ අභිඤ්ඤාය සංබෝධාය නිබ්බානාය සංවත්ත තති පස්සද්දි සම්බොජ්ජංගෝ කෝකස්ස මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඥාය සංබෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලිකතෝ අභි විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජංගෝ කෝකත්සවමයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉමේ කෝකත්සව සත්තබොජ්ජංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලේ කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං තේ සග්ග භගව බොජ්ජංගා සග්ග සුගත බොජ්ජංගාති ඉදම වෝච භගවා ගත්තමනා ආයස්මා මහා කස්සපෝ භගවතෝ බාධිතං අබිනන්දී උට්ටායි චායස්මා මහා කස්සපෝ සම්මා ආබාධා තථාපහේනෝ ඡායත්මතෝ මාකස්ස පස්සතෝ ආබාධෝ එවම් මේ සුතං ඒකං සමයං භගවා රාජගයේ විරති වේලුවනේ කලන්දක නිවාපේ තේනකෝ පන සමයේන ආයස්මා මෝ මොග්ගල්ලානෝ ගිජ්ජ කූටේ පබ්බතේ විරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ලගිලා අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වුට්ඨිතෝ ඒනායස්මා මා මොග්ගල්ලා උපාදානෝ තේන උපසංකමේ උපසංකමිත්වා පඤ්ඤත්තේ ඥාතනේ නිසීදී නිසජ්ජකෝ භගවා ආයස්මන්තං මා මුග්ගල්ලානං ඒතදෝච කච්චිතේ මුග්ගල්ලාන කමනීයං කච්චයාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝ සානං පඤ්ඤායතිනෝ අභික්කමෝ ධම්මෝ තීනමේ භන්තේ කමනීයං බාල්ලා මේ දුක්ඛා වේදනා භික්ඛමන්තිනෝ පටික්ඛමන්ති අභික්ඛමෝසානං පඤ්ඤායතිනෝ පටික්ඛමෝති සත්තිමේ මුග්ගල්ලාන බොජ්ජංගා මයා ධම්මදක්ඛාතා භාවිතා බෞලීකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමේ සත්ත සති සම්බොජ්ජංගෝ කෝ මුග්ගල්ලාන මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලිකතෝ අවිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සම්පජ්ජති ධම්මවිත සම්බොද්ධංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොද්ධංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සංබෝධාය නිබ්බානාය සංවත්තති පිහිති සම්බොජ්ජං ගෝකෝ කෝ මොග්ගල් මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සංබෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්දි සම්බොජ්ජංගෝ කෝ මොග්ගල්ලාන මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති සමාධි සම්බොජ්ජං සංඝෝකෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ත තීඋපේක්ඛා සම්බොජ්ජං ගෝකෝ මොග්ගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ කෝ මොග්ගල්ලාන සත් බොජ්ජංගා මයා සම්මදක්කාතා භාවිතා බහුලී කතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සග්ග භගව බොජ්ජංගා සග්ග සුගත බොජ්ජංගාති ඉදම වෝච භගවාත්තමනෝ ආයත්මා මා මොග්ගල්ලානෝ භගවතෝ බාසිත අභිනන්දී වුට්ටායි ඡායත්මා මහා මොග්ගල්ලානෝ තම්මා ආබාධාත තාපයිනෝ ඡායත්මතෝ මොග්ගල්ලානහස්සසෝ ආබාධෝ අහෝසීති එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු අනේ කලන්දක නිමාපේ තේන කෝපන සමයේන භගවා ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්ලගිලානෝ අතකෝ ආයස් මාචොන්දෝ සායන්න සමයං පතිසල්ලානා වුට්ඨිතෝ ඒනායස්මා යේන භගවාතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීති ඒකමන්තං නිසින්නම් කෝ ආයස්මන්තං මහාචුන්දං භගවායේ තදවෝච පටිභන්තු තං චුන්ද බොජ්ජංගාති සත්තිමේ භන්තේ බොජ්ජංගා මයාසං භගවතා සම්මදක්කාතා භාවිතා බෞලිකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තං තේ කතමේ සත්ත अतिसम्बुज्जङ्घो को भन्ते भगवता सम्मदक्कतो भावितो बहुलीकतो अभिज्ञाय सम्बोधाय निब्बानाय संवत्ति धम्मविच सम्बुज्जङ्गो को भन्ते भगवता सम्मदक्कतो भावितो बहुलीकतो अभिज्ञाय सम्बोधाय निब्बानाय संवत् तपति वीर्यसम्बुद्धम् गोको भन्ते भगवता सम्मदक्षातो भावितो बौलिकतो अभिज्ञाय सम्बोधाय निब्बानाय संवत्तीति सम्बुद्धम् गोको भन्ते भगवता सम्मदक्षातो भावितो बौलिकतो अभिज्ञाय सम्बोधाय नि නිබ්බානාය සංවත්තති පස්සද්දි සම්බොජ්ජංගෝ කෝ බන්තේ භගවතා සම්මදක් භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජංගෝ කෝබන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජංගෝ කෝබන්තේ භගවතා සත්තා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉමේ කෝ භන්තේ සත්තබොජ්ජංගා භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා විඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ග චුන්ද බොජ්ජංගා තග්ග චුන්ද බොජ්ජංගා තීදමෝ ඡායස්මා මහ සමනුඤ්ඤෝ සත්තාං අහෝසි උට්ටායිච භගවා තම්මා බාධා තථාපයිනෝ ච භගවතෝසෝ ආබාධෝ අහෝසි තී එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්දිගත් ආරාමේ තේනකෝපන සමයේන ආයත්මා ඉරිමානන්දෝ ආබාධිකෝති දුක්ඛිතෝ බාල්ලගිලානෝ අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවතේ නොපසංකමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිදීදී ඒකමන්තං නිදෙන්නෝ කෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච ආයම්මා බන්ත ගිරිමානන්දෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ලගිරානෝ සාදු බන්තේ භගවා ඒනායත්මා ගිරිමානන්දෝ තේන උපසංකමතු අනුකම්පං උපාදායාති සචේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස බික්ඛුනෝ උපසංකමිත්වා දස සංඥා බාදෙය්‍යාසී ථානං කෝපනේතං විජ්ජතියං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වා සෝවා බාදෝ ඨානතෝ පටිප්පස්සම්භේය කතමා දස අනිත්‍ය සංඥා අනාත්ම සංඥා සුභ සංඥා දේනව සංඥා පහන සංඥා විරාග සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා ආනාපාන සති කතමාචානන්ද අනිච්ච සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ඛමූලගතෝ ආසඤ්ඤාගාරගතෝ ඉතිපටි සංජික්ඛති රූපං අනිච්ඡං වේදනා අනිච්ඡා සංඥා අනිච්ඡා සංඛාරා අනිච්ඡා විඥානං අනිච්ඡං තීති මේව පංච උපාදානස්කන්ධේසු අනිච්ඡාන විහෙරතියං උච්චතානන්ද අනිච්ච සංඥාගත මාචානන්ද අනත්ත සංඥායි දානන්ද භික්ඛු වරඤ්ඤගතෝ රුක්ඛ මූලගතෝ වාතුඤ්ඤාගාරගතෝ වායිති පටිසංචික්කති චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා වද්දා අනත්තා ගානං අනත්තා ගන්ධානත්තා ජීවානත්තා රසානත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තා තීති මේ සුතසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනත්ත සංඥා ගතමාචානන්ද අසුභ සංඥායිදානන්ද භික්ඛු ඉමමේව කායං උද්දං පාදතලා අදෝකේ සමත්තක තජපරියන්තං පුරන්නාම ප්‍රකාරස්ස අසුචිනෝ පච්චරෙක්කති අත්ති ඉමත්මින් කායේ කේසාලෝමාන කාදන්තා තතෝ මන්දන්මාරෝ අට්ටි අට්ටි මිඤ්ඤා වක්ඛං යකනං කිලෝමකම් පියකම් පප්ප උප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේ සම්පිත්තං සම්මං බුබ්බෝලෝ හිතං හේදෝ මේදෝ අස්සවතා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං තේ ඉතිමස්මින් කායේ අසුභානුපස්සේ විහෙරති අං උච්චදානන්ද අසුභ සංඥාගතමාචානන්ද ආදීනව සංඥායිදා නන්ද අරඤ්ඤගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පරිසංචික්කති බහු දුක්ඛෝ කෝ අයං බහුක බහුවාදීනවෝති මත්මින් කායේ විවිධා බාධා උපජ්ජන්ති සේයති දං චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ युवा रोगो काय रोगो धीत रोगो कर्ण रोगो मुख रोगो दंत रोगो कासो सासो पिनासो डवो जरो कुछ रोगो मुच्चा पक्का दूरा विसूचिका कुट्टं गंडो किलासो सो सो अपमारो दद्दु कंडु कच्चु विताचिका लोहित पित्त मधुमेहो अंसा पिलका बगंधला पित्त समुत्थाना बाधा सिंह समुत्थाना ආබාධා වාත සමුට්ඨාන ආබාධා සම්නිපාතිකා ආබාධා උතු පරිණාමජා ආබාධා විසම පරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතං උන්නම් jigacchā upāsā uccāpo passāvoti ඉතිමත්මින් කායේ ආදීනවානුපස්සේ විහරතයන් උච්චතානන්ද ආදීනව සංඥා ගතමාචානන්ද පාන සංඥා ඉදානන්ද බික්ඛූපන්නං කාම විතක්කන් ආදි වාසේ දෙපජාති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannං ව්‍යාපාද විතක්කං ආදි වාසේති පජාති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannං විහිංසා විතක්කං නාදි වාසේති පජාති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති uppannු uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජාති සති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං අයං උච්චතානන්ද පහන සංඥාගතමාචානන්ද විරාග සංඥායි දානන්ද බික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ ඉතිපටි සංචික්කති හේතං සම්තං හේතං පනීතං යතිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදිපටි නිස්සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානා අයං උච්චමාසානන්ද විරාග සංඥා කතමාචානන්ද නිරෝධ සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා දුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පරිසංචිකති ඒතං සම්පං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටි නිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානාති අයං උච්චතානන්ද නිරෝධ සංඥා කතමා පරමාචානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥායි දානන්ද බික්ඛූයේ ලෝකේ උපායුපාදානෝ චේතසෝ අදිත්තානාබිනිවේසානුසයාතේ පජාන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා කතමාචානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥායිදානන්ද වික්ඛු සබ්බ සංකාරේ අට්ඨියති අරායති jigucchati අයං වච්චදානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කතමාචානන්ද ආනාපාන සතිදානන්ද වික්ඛු අරඤ්ඤගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් සෝතතෝව අස්ස සති සතෝ පස්ස සති දීඝං වා අස්ස දන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති පජානාති රත්තං වා පස්සසන්තෝ රත්තං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්සතිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සතිස්සාමීති සික්ඛති පස්සම් භයංකාය සංකාරං අස්සතිස්සාමීති සික්ඛති පස්සම් භයංකාය සංකාරං පස්සතිස්සාමීති සික්ඛති පීති පටිසංවේදී අස්සසෙස්සාමීති සික්කති පීති පරිසංවේදී පස්සසෙස්සාමීති සික්කති සුඛ පටිසංවේදී අස්සසෙස්සාමීති සික්කති සුඛ පටිසංවේදී පස්සසෙස්සාමීති සික්කති චිත්ත සංඛාර පටිසංවේදී අස්සසෙස්සාමීති සික්කති චිත්ත සංඛාර පටිසංවේදී පස්සසෙස්සාමීති සික්කති පස්සම් භයං චිත්ත සංඛාරං අස්සසෙස්සාමීති සික්කති පස්සම් භයං චිත්ත සංඛාරං पश्यदिस्सामीति शिक्षति चित्रपटिसंवेदी अस्सदिस्सामीति शिक्षति चित्रपटिसंवे पश्यदिस्सामीति शिक्षति अभिप्रमोदयं चित्तम् अस्सदिस्सामीति शिक्षति अभिप्रमोदयं चित्तम् पश्यदिस्सामीति शिक्षति समादान् चित्तम् अस्सदिस्सामीति शिक्षति समादान् चित्तम् पश्यदिस्सामीति शिक्षति विमोचयन् चित्तम् अस्सदिस्सामीति शिक्षति विमोचय සික්කති විමෝචයං තිත්තං පස්සදිස්සාමීති සික්කති අනිච්චානුපස්සී අස්සදිස්සාමීති සික්කති අනිච්චානුපස්සී පස්සදිස්සාමීති සික්කති විරාගානුපස්සී අස්සදිස්සාමීති සික්කති විරාගානුපස්සී පස්සදිස්සාමීති සික්කති නිරෝධානුපස්සී අස්සදිස්සාමීති සික්කති නිරෝධානුපස්සී පස්සදිස්සාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී අස්සදිස්සාමීති සික්කති පටිග්ගා ආනාපානසතිකානුපස්සේ පස්සතිස්සාමේත සික්කති අයං උච්චදානන්ද ආනාපානසති සජේකෝ ත්වං ආනන්ද ගිරිමානන්දස්ස වික්ඛුනෝ උපසංකමිත්වා ඉමාතත සංඥා වාදයාසීතානං කෝපනේතං විජ්ජති අංගිරිමානන්දස්ස භික්ඛුනෝ ීමා දස සංඥා සුත්වා සෝබාදෝ ධානතෝ පටිප්පත් සම්බෙය්‍යාති යතකෝ ආයත්මා ආනන්දෝ භගවතෝ සම්තිකේ මං දස සංඥා උග්ගයत्वा ඒන ආයත්මා ගිරිමානන්දෝ තේන උපසංකමේ උපසංකමිත්වා ආයත්මතෝ ගිරිමානන්දස්ස ීමා දස සංඥා अभासीयतको आयात्मतो गिरिमानन्दत्त इमादत संज्ञातुत्वातो अबादो පානතෝ පටිප්පසම්වේ උට්ටාය චායත්මා ගිරිමානන්දෝ තම්මා බාධා තථාපයිනෝ යස්මතෝ ගිරිමානන්දස්සතෝ ආබා අහෝසීති ඒවම් මේ සුතං ඒකං සමයං භගවා රාජකයේ විරති සිගිදිස්මින් පබ්බතේ తත්‍රකෝ භගවා භික්ඛු වාමංතේසි භික්ඛවෝ තිබදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චසසුං භගවා ඒතදවෝ ච පස්සතනෝ තුම්මේ භික්ඛවේ තං වේ බාරම් පබ්බතන්ති එවං බන්තේ තස්සපිකෝ භික්ඛවේ වේ බාරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤාං අහෝති අඤ්ඤා පඤ්ඤත්ති පස්සතනෝ තුම්මේ භික්ඛවේ තං පණ්ඩවං පබ්බතන්ති එවං බන්තේ ඒතත්ත පිකෝ භික්කවේ පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤාං අහෝති අඤ්ඤා පඤ්ඤත්ති පස්සතනෝ තුම්මේ භික්කවේ ඒතං වේ පුල්ලං පබ්බතං තේ එවං බන්තේ ඒතත්ත පිකෝ භික්කවේ වේ පුල්ලස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤාෝති අඤ්ඤා පඤ්ඤත්ති පස්සතනෝ තුම්මේ භික්කවේ ඒතං ගිජ්ජ කූටං පබ්බතං තී එවං සම්බන්ධේ ඒතත් පිකෝ භික්කවේ කිජ්ජකූටස්ස පබ්බතස්ස අඤ්ඤාව අවෝති අඤ්ඤා පඤ්ඤාති පස්සතනෝ තුම්මේ භික්කවේව ඉමං ඉසිකිලින් පබ්බතන්ති එවම් බන්ධේ ඉමත්ත පිකෝ භික්කවේ ඉසිකිලිස්ස පබ්බතස්ස ඒසාව සමඤ්ඤාං අහෝති ඒසා පඤ්ඤත්ති භූත පුබ්බම් භික්කව පංචපච්චේක බුද්ධසතානි ඉමත්මින් ඉදගිලිස්මින් පබ්බත චිර නිවාසිනෝ අයතං තේයිමම් පබ්බතං පවිසන්තා දිසං පවිත්තාන දිස්සං තී සමේන මනුස්සා දිස්වා ඒමාංකු අයං පබ්බතෝ ඉමේ ඉසිගිලිති ඉසිගිලිත්තේව ඥාඋදපාදී ආතික්කිස්සං භික්කවේ පච්චේක බුද්ධානං නාමානි කිත්තයිස්සං භික්කවේ පච්චේක බුද්ධානං නාමානි දේතිස්සං භික්කවේ පච්චේක බුද්ධානං නාමානි තන්තු සුනාත දුක්ඛං මනති කරෝත බාදේසාමි ඒවම් බන්තේ සිකෝතේ බික්ඛු භගවතෝ සෝතුම් භගවායේ තදවෝච අරිට්ඨෝ නාම බික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉති කිලිස්මින් පබ්බතේ සියෝසී උපරිට්ඨෝ නාම බික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉති කිලිස්මින් පබ්බතේ සිරනිවාසී සෝසී තගරසිකී නාම බික්ඛවේ පච්ච සච්චේක සම්බුද්ධෝ ීමත්මින් ඉදකිරිස්මින් පබ්බතේ චිරනිවාති අවති අසත්ති නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ීමස්මින් ඉදකිරිස්මින් පබ්බතේ චිරනිවාති අවති සුදත්තනෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ීමස්මින් ඉදකිරිස්මින් පබ්බතේ චිරනිවාති අවති පියදත්ති නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ීමස්මින් ඉදකිරිස්මින් පබ්බතේ චිරනිවාති අවති ගා සංධාරෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉදගලෙස්මින් පබ්බතේ ඉරණිවාසේ අහෝ සින්දෝලෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉදගලෙස්මින් පබ්බතේ ඉරණිවාසේ ගෝති උපාසභෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉදගලෙස්මින් පබ්බතේ ඉරණිවාසේ අහෝ තීනීතෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ සම්බුද්ධෝ යමත්මෙන් ඉති කිලිත්මෙන් බබ්බතේ හිරනිවාසීන හෝති තතෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ යමත්මෙන් ඉති කිලිත්මෙන් බබ්බතේ චිරනිවාසී යෝති සතවා නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ යමත්මෙන් ඉති කිලිත්මෙන් බබ්බතේ චිරනිවාසී යෝති භාවිතත්තෝ නාම භික්ඛවේ පච්චේක සංබුද්ධෝ යමත්මෙන් ඉති කිලිත්මෙන් බබ්බතේ චිරනිවාසී යෝති ये सत्त सारा अनिगानिरासा पच्चेकमे वज्रगमुं सुबोधिम् तेषाम् विसल्लानम् नरोत्तमानम् नामानि मे कित्तयतो सुनातो अरिष्टौपरिष्टो तगरसिकी यदात्सी सुदर्शनोऽपि यदासी च शुद्धो गन्धारोऽपि इण्डोलौ बोचनीतो ततोऽसुतवाभावितौ සුම්බෝදු බෝමේ තුලෝ අට්ඨමෝච අතත්සුමේ ගෝ අනිගෝ සුදා පච්චේක බුද්ධා භවනෙත්ති කීනාහින් උචයින් ගෝච මහානු දේජාලිනෝ මුනිනෝ අට්ඨකෝච අතකෝසලෝ බුද්ධෝ අතෝ සුභා උපනේමිසෝ නේමිසෝ සත්තචිත්තෝ සච්චෝ තතෝ විරජෝ පණ්ඩිතෝච කාලෝපකාලා විජිතෝ ජිතෝච අංගෝච පංගෝච ගුතිජ්ජිතෝච සත්‍යේ ජයේ උපදින් දුක්ඛ මූලං අපරාජිතෝ මාර බලං සත්තා පවත්තා සරභං ගෝලෝමං සෝ උච්ඡංගමායෝ අදිතෝ අනාසෝ මනෝමයෝ මානච්චි දෝච බන්දු මා තදාදි මුත්තෝ විමලෝච හේතුමා හේතුම්බරාගෝච මාතංගෝ අරියෝ අතච්චිතෝ අච්චුතගාමභ්‍යාමකෝ සුමංගලෝ දබ්බිලෝ සුප්පතිට්ඨිතෝ අසය්‍යෝ කේමා බිරතෝ ච සූරතෝ දුරන්නයෝ සංඝෝ අතෝ පිඋච්චයෝ අපරෝ මුනි සය්‍යෝ අනෝමනික්කමෝ आनन्दनन्दोपनन्दो द्वादश अन्तिमदे बोधीमानामो अतोऽपि उत्तरो केचिखि सुन्दरो भारद्वाजो हि सा भवबन्धनाच्चिदा उपति दरी බුද්ධෝ අහෝ මංගලෝ වේතරාගෝ උසභච්චිදාජාලිනින් දුක්ඛ මූලං සන්තං පදං ආජ්ජගමෝ පනේතෝ උපසතෝ දුන්දරෝ සච්ච නාමෝ mm -hmm. භික්කවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණං පි දුක්ඛං අප්පියේයි සම්පයෝගෝ දුක්ඛෝ පියේයි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං අලපති සම්පි දුක්ඛ यं तन्नापो बालिका नन्दिरागतः प्रीट निरो यो ताद्ता एव तन्नाय गते तधिराग निरो दो दागो परिनिस्वागो मुट्षिग अना यो निदान्पो නිරෝධගාමිනී පටිපදාං අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති ධම්මා දිට්ඨි ධම්මා සංකප්පෝ ධම්මා වාචා ධම්මා කම්මන්තෝ ධම්මා ආජීවෝ ධම්මා වායාමෝ ධම්මා සතේ සම්මා සමාධි නිරන්දෝ දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ තුම්බේ අනනොත්තුතේ සුදම්මේ තෝ චක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝ මොදපාති සංකපනිදං දුක්ඛං අරිය සත්‍යං වරිඤ්ඤේ යන්ති මේ භික්ඛවේ පුබ්බේ නානනොස්සතේ සෝ දාමේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤං උදපාදි විද්‍යාං උදපාදි ආලෝ නිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතං දිමේ භික්ඛවේ පුබ්බේ ඥානනෝස්සතේ උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආ සමුදයං අරිය සත්‍යං තිමේ භික්ඛවේ පුබ්බේ ඥානනොස්සතේ සෝ ධම්මේ තෝතක්ඛං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාං උදපාදි විද්‍යාඥාං උදපාදේ විද්‍යාං උදපාදියා සමුදයං අරිය සත්‍යං පයිනාතේ මේ පඤ්ඤාං උදපාදි විද්‍යා උදපාදි ආලෝ උදපාදි ඉදන්දු මේ පටිපදාං අරිය සත්‍යන්ති මේ වික්කවේ පුබ්බේ නානෝ සතේ සෝ ධම්මේ උදපාදි ඥානං උදපාදි පඤ්ඤාං උදපාදි विद्या उदपादि उदपाणि निरोधगामिनी निरोधगमी पाटिपदारि अ ති මේ භික්ඛවේ පුබ්බේ ආනෝස්සෝතේ मुदपारिजानाङ्मुदपादिपञ्च प्रतिपदा मान පතනේ විගදාය අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අපපතිවත්තියං ගමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණා වාගේන චිවා පතනේ විගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අපපතිවත්තියං ගමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන චිවා ලෝකං නින්දේ සාතුං මහරජිකානං දේවානං සද්දං සුත්වා ආවතින් සා දේවා සද්ද මනුස්සාවේ ඒතං භගවතා වාරණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන චිවා ලෝකා තිංසානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්ද මනෝස්සාරේ තම් භගවතා භාරණතියං ඉසිපතනේ නිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා හේනති වා ලෝකස්මින් යාමානං දේවානං සද්දං සුත්වා සුදීපා දේවා සද්දමනෝසා භගවතා निधिपतने गदायेगाननुत्तरङ्गम् अजागम् भवति तम् अपतिवत्यङ्गमनेन वा भ्राह्मणेन वा देवेन वा मारेन वा भ्रामणाघेन चिव लो गामि स्वानं देवानं बद्धं स्वां देवा देव वदमनोत्सा स्वम् एतां අධිපතනේ නිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවාති අංගමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකං නිං ඥානසි අංනිසි පතනේ නිගදාය අනුත්තරං ධම්මචක්කං පවද්දි තං අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින් මරණින් මිතවතවත්තේනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්මපාරේ සාජ්ජා දේවා සද්ද මනුස්සාරේ ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේන අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන චිමා ලෝකස්මින් තේ ्राह्मपारि राजानम् देवानम् शब्दम् श्रुत्वा ब्राह्मनुरोहिता देवनो स्वाम् निगदाये धिपतने निगदायेऽनुत्तरङ्गचकङ् भवति गमनेन वा ब्राह्मणेन वा देवेन वा मारेण वा भ्रामुणा वाघेन चिव लोकानि ධම්ම පුරෝහිතානං දේවානං වද්දං සුත්තා මා බ්‍රහ්මා දේවා සද්දමානුත්තාවේ भगवता बारानधिपतने निगदायेनुत्तरं धर्मचम् पतिताम् अपतिवद्रिया दमनेन वा व्रामणेन वादेन वा मारेण वा व्राग्मेन जिवानी බ්‍රහ්මානං දේවානං සද්දං සුත්තා පරිත්තා බාදේවා සද්දමානුත්තානේ සොං ඒතං භගවතා बारानदि अङ्गि पतने निगदाय अनुत् रङ्गचकं भवद्धि तङ्गपधिवत्यं रमनेन वा ब्राह्क्मनेन वा धेन वा मारेण वा भ्राग्मघेन जीव लोगे बनम् देवानम् वद्धं सुपमानाबदेवाद्दमानो से सोम् एताम् भगवता ङिपतने गदायेनोत्तरान्दं चक्रं भवसि तन्म प्रथिवधि अङ्गमनेन वा ब्राह्मणेन वा देवेन वा मारेण वा भ्राह्मणा वा येन चिवालोकास्मि මානාබානං දේවානං සද්දං සොත්තා නාභත්තරා දේවා भगवता मानधि अङ्गिज पतने निगदाये अनुत्तरन्दम् अचकम्पव अपतिमध्यं दमनेन वा ब्राह्मणेन वा देवेन वा मारेण वा ब्राह्मणा वाक्येन चिवालोकास्मि භාත්තරාණං දේවානං සද්දං සුත්තා පරිත්ත දුබා දේවා සද්ද මනුස්සානේ ඒතං භගවතා බාරාණසයං ඉසිපතනේ නිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං अपदिवद्यं दमनेन वा ब्राह्मणेन वा देवेन वा मारेन वा वा केन ब्रग्मुणा वाघेन जिवालोकानि परितदुबानं देवानं दं श्रुत्वा अपमानदुबादेवा दा 三 तं भगवता वारणस्य इति पतने निगदाये पवति तम् पवत्तितम् अं समनेन वा ब्राह्मणेन वा देवेन वा मारेण वा ब्राह्मणा वा केन लोकास्मिन् पमानदुबानं देवानां शब्दं सुबिर्नकारमानोऽस्ता एतां භගවතා मा මානසියං හිසිපතනේ නිගදාය අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින් සුභකින්න කානං දේවානං සද්දං සොත්වා වේප්පලා දේවා සද්දමානුස්සාවේ එතං භගවතා බාරණදීයන් විපතනේ නිගදායෙන් අනුත් रं दमजक्रं भवत्स्रिदङ्गमनेन वा ब्राह्क्मेन वा देवेन वा मारेण वा ब्रक्मुण वाघेन दिवा लोकानि अपलनं दे දානං සද්දං සුත්වා විහා දේවා සද්දමානෝත්තා භගවතා පරණසයන් ඉදිපතනේ නිගදායේ යනුත් අත්තරං ධම්මචක්කං පවත්ති තං අප්පදිවත්තියං ගමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා ගේනති වා ලෝකස්මින් තේ අවියානං දේවානං සද්දං සත්වා माता पे सा एतं भगवता नद्याधिपतने निगदायेनानुत्तरङ्गचक्रङ् भवति तङ्गत्रि अङ्गमणेन वा ब्राग्मणेन वा देवेन वा मारेण वा ब्राग्मेन दिवा लोकानु බුද්ධං සුත්වා බුදත්තා දේවා ेन गयेणनुत्तरं दङ्गचक्तं भवति तङ्गमनेन वा ब्राह्मणेन वा देवेन वा मारेण वा ब्रग्मुणवाघेन दिव दने विगदाये अनुत्तरङ्गं चक्रं भवति सङ्गत्यङ्गमनेन वा ब्राह्मणेन वा देवेन वाेन वा भ्राक्मनवाखेन शिवा म्ब බුද්දස්ස ङेवं මේතු තං ඒකං සමයං භගවා සක්කේසු කපිලවත්තුත්නින් මාවනේ මාතා බික්ඛු සංඝේන සද්ධින් පංචමත්තේ බික්ඛු සතේ සබ්බේව අරහන්තේ සහිත ලෝක ධාතු දේවතායේ බුයේන සම්නිපතිතා භගවන්තං දස්සනාය භික්ඛු සංඝං අතකෝ චතුන්නං සුද්ධා වාසකායිකානං දේවානං හේතදෝති අයං කෝ භගවා සක්කේසු විහවති කපිලවත්තුස්මින් මා වනේ මාතා භික්ඛු සංඝේන සද්දින් පංචමත්තේ භික්ඛු සතේ සබ්බේව අරහන්තේ त लोकदात्रि देवताय भूयेन सन्निपतिता भगवन्तं दत्तनाय भिकृतङ्गो न मयम्बि येन भगवतेनुपसङ्गमय्याम् उपसङ्गमित्व भगवतो सान्तिके पात्येकगा सम्भाषय्यामा අතකෝතා දේවතා සෙය්‍යතාපි නාම බලවා පුරිසෝ සම්මින්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම්මින්ජය ඒව මේවං සුද්ධා වාසේතු දේවේතු අන්තරහිතා භගවතෝ පුරතෝ පාතුරං අතකෝතා දේවතා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨන්තු ඒකමන්තං දේවතා කෝං ඒකා දේවතා භගවතෝ සම්තිකේ මංගාතං අබාති මහා සමය පවනස්මින් දේවකායා සමාගතං ආගතම්මයි මං ධම්ම සමයං දක්කිතායේ අපරාජිත සංඝං තේ අතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමං ගාතං අබාති තත්‍රකෝ භික්කවේ සමාදහන්තු චිත්තං අත්තනෝ උජකමකන්තු සාරති වනෙත්තා නිගයත්වා ඉන්ද්‍රියානි රක්칸ති පණ්ඩිතාති අතකෝ අපරාදේවතා භගවතෝ සම්තිකේ ඉමංගාතං අබාති චත්වා කිලං චත්වා පලිගං ඉන්ද කිලං උවච්ච මනේ ජාතේ චරන්ති සුද්ධා විමලා චක්කුමතා සුදංකහ සුසුනාගාති අපකෝ අපදා දේවතා භගවතෝ සම්තිකේ ඉමංගාතං අබාති ඒකේති බුද්ධං සරණං ගතාතේන තේ ගමිස්සanti අපායං පායමානුසං දේයං දේවකායං පරිපූර්ණසanti තී नत को भगव भिक्कु नाम ते रि ये भूयेन भिक्कवे ददतु लोकदातु देवतादन्यपतिता तथा गतं सत्नाय भिक्कुरङ्गे पि ते भिक्कवेये सुगतितमङ्गरान्तु सम्मासं बुद्धा हेदां वि भगवन्तानङेत परमाय देवतादन्य पतितायै सुन्दय्यत තාපි මයං ඒතරයි ඒපිත භික්කව බංසං තනාගම මද්දානං අරන්තෝ සම්මා සම්බුද්ධාතේ සම්පි භගවන්තානං ඒත පරමායේව දේවතා සංනිපතිතා භවිසන්ති දෙය්‍ය තාපි මයං ඒතරයි ආජිකිස්සං භික්කවේ දේවකායානං නාමානි කිත්තං ඉස්සාමි භික්කවේ දේවකායානං නාමානි जेति सामि भिक्करे देवकाया नन्नमानीतन् सुनाथ सादुकङ्करोपादिमीतिङेवम्बन्ते तिकोते भिक् को भगवतो भोतुम् भगवाये तदवोच සිලෝක මනුකස්සාමි අත්ත බුම්මා තදස්සිතා යේතිතා ගිරිගබ්බාරං පහිතත්තා සමායිතා පුතුතිආව සල්ලිනා ලෝමහං සාබි සම්බුනෝ ඕදාත මනසා සුද්ධා විප්පසන්න මනාවිලා धि पञ्चदते ज्ञात्वा वने कापि लवासवे ततो गामान्त्रयी सत्त भावके वासने रते देवकायाङ्गाभिक्कान्ता ते विजानात भिक्कवो केचनातपमकरु සුත්වා बुद्धासमी තේසම් පාතු රහුඥානං අමනුස්සාන දස්සනං අප්පේකේ සතමද්දක්කුං සහස්සං අත සත්තතින් සතං ඒකේ සහස්සනං අමනුස්සාන මද්දතුං අප්පේකේ නන්ත මද්දක්කුං දිසා සබ්බා පුටං අවූතං ච සබ්බං අභිඤ්ඤාය වවකිත්වාන චක්ඛුමා තතෝ ආමන්තේ සත්තා සාවකේ සා සාසනේ රතේ දේවකාය භික්ඛන්තා තේ විජානාත භික්ඛවෝ යෝ අංකිත්තං ඉස්සාමි ගිරායි අනුබුබ්බතෝ සත්ත සහස්සා යක්ඛා බුම්මා කාපිලවත්තවා ඉද්ධිමන්තෝ ජුතිමන්තෝ වන්නවන්තෝ යසත්තිනෝ මොදමානා භික්ඛාමුං භික්ඛුනං සමිතින් වනං ච සායමවතා යක්ඛානානත්ත हिद्धिमन्तो ज्युतिमन्तो वर्णवन्तो यदस्विनो मोदमाना भिक्मु भिक्कोणां समितिं वनाता गिराति सहस्र यणानर्थवीनो यद्धिमन्तो ज्युतिमन्तो वर्णवन्तो यदाविनो मोदमान विक्क्रम भिक्कोणां समितिं वनाङित्येते दोलसहस्रयखनानर्तव वह्नि नो युद्धिमन्तो ज्युतिमन्तो वर्णवन्तो नो मोदमाना विकमुम् विकूनङ् समितिङ् वनाङ्वेत् समित्ता पञ्चदताया कानार्थ वह्निनो වන්නවන්තෝ යදතිරෝ මොදමානා බිකාමුම් බෙක්කෝ නම් සමිතින් වනං කුම්බීරෝ රාජගයිකෝ මේ පුල්ලස්ස නිවේදනම් බියෝ නම් සතසාසං යක්කානං පෛරුපාතති කුම්බීරෝ රාජගයිකෝ සෝපාග සමිතින් වනං පුරිමංච දිසං රාජා දතරට්ටෝ තම්පසාතති ගන්ධබ්බානං ආදිපති මහරාජාය සත්‍ය तो पुत्रापि तत्स भावो इन्द्रनामबला हिद्धिमन्तो ज्युतिमन्तो वर्णवन्तो यसत्ति नमोदमाना विक्रमुं विकुणं समितिं वनं दक्षिणं च दिसं राज तिरोल्लोतङ्गाधिपति महाराजा यसत् पितो पुत्रापि तत्स भावो महाबला महाब्बलाद्धिमन्तो न्तो वर्णवन्तो यसत्ति नो मोदमानाभिक्मुङ्क्कूनम् समितिङ् वनम् पश्चिमाञ्चति सङ्ग्राजा विरूपसते नागानाधिपति महाराजा यदा बुद्धापि तस्य भावो इन्द्रना मा बलाय ध्रिमन्तो ज्योतिमन्तो वनं मोदमानाधिकामुक्मितिङ्वनङ् उत्तरञ्चलितं राजा कुवेरो कुबेरोदम् दे अनधिपति මහරාජාය සස්සිතෝ පුත්තාපි සස්ස භාවෝ ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තෝ වන්නවන්තෝ යසස්සිනෝ මෝදමානා බික්කාමුං බික්කුණං සමිතින් වනං පුරිමං දිසන්ධත රට්ටෝ විරුල්ලකෝ පච්චිමේන විරූපක්කෝ කුවේරෝ උත්තරන්ති සංජත්තාරෝතේ මහරාජා සමන්තා චතුරෝ දිසා දද්දල්ල මානාගට්ටන්තු අනේකා පිලවත්ත වේතේ සංමායා විනෝදාස ආගු වංචනිකා සතා මායා කුටෙන්ඩු විටුච්ච විටුඩෝසා චන්දනෝ කාම සෙට්ටෝ ච කින්නු ගණ්ඩු නිගණ්ඩු ච පනාදෝ ඕපමඤ්ඤෝ ච දේවසූතෝ ච චිත්තදේනෝ ච ගන්ධබ්බෝ නලෝ රාජා ජනේ රබෝ पञ्चधिको चेवतिम्बरो सूर्यवच्चसायते चन्ये च गन्धभासा राजुभिमोदमाना भिक्कामुं विमोद नन् समितिं वनङ्गत गुणाबसा तच तच्छका तर आगोपायागासा ज्ञातिभियामुना धतरट्टा च सत्ति नो ये रावणो मानगोतो पाग समिति वना ये नागराज साहरन्ते दिव्या दिधा වේ ආසයාතේ වන මජ්ජපත්තා චිත්තාසුපන්නායිති තේ සම්මාමානී අභයං තදා නාගරාජානමාති සුපන්නතෝ කේම මකාසි බුද්ධෝ සම්මායි වාචායි උපවයන්තා නාගසුපන්නා සරණ මගන්තු බුද්ධං ජිතා වජිරාත්තේන සමුද්දං අතුරා වාතරෝ වාසවත්තේ ඉද්දමන්තෝ යසස්සිනෝ කාලකංජා සකලා මහා බින්සාතුරාදාන වේපචිත්ති සුචිත්තේ ච පාරාදෝ නමුදේසා සතංජ බලපුත්තානං සබ්බේ වේරෝච නාමකා සන්නහිත්වා පලින් සේනං රාහු බද්ද පුපාගමං සමයෝදානි බන්දන්තේ බික්ඛූණං සමිතෙන් වනං ආපෝච දේවා පඨවිච තේජෝ වායෝ සදාගමෝ වරුණා වාරුණා දේවා සෝමෝච යතසා मित्ता करुणाकायिका गागुदेवाय सिनो दशे ते दशधाकाय सभ्ये नाणस्य निनोद्यमन्त श्रुतिमन्तो वह्नवन्तो यतत्सिनो मोदमाना भिक्कामुं भिक्कूनन्दमितिं वनाङ्विन्नो ගෝරිය මාග පුරක්කත්වා නක්කත්වා නිපුරක්කත්වා ආගුමන්දවලා කාවසූනං වාසවෝ සෙට්ටෝ සක්කෝ පාග පුරින්ද දෝ දසේතේ දසදා කාය සබ්බේ නානත්ත වන්නිනෝ ඉද්දිමන්තා ජොතිමන්තා වන්නවන්තෝ යසත්තිනෝ මෝදමානා බික්ඛාමුං බික්ඛූනං සමිතින් වනං අතගුසා පූජේවා ජලමග්ගේ සිකාරිව අරිට්ඨකාච උම්මා පුප්පනිබාසිනෝ වරුණාසා ධම්මාච අච්චුසාච අනේජකාසූලෙය්‍ය රුචිරාගෝ ආගෝ ආසවනේ සිනෝ දසේ තේ දස දාකාය සබ්බේ නානත්තවන්නිනෝ ඉද්දිමන්තෝ ජති මන්තෝ වන්නවන්තෝ යසත්තිනෝ මෝදමානා භික්ඛමුම් භික්ඛුනං සමිතින් වනං සමානා මහා සමානා මානුසා මානුසුත්තමා කිද්ද जापद सिखा गो अगु मनोपदो ये च लोहित पारगा मा पारगा अगुदेवाय सत्सिनो दसे ते दशधाकाय सभेनानत्रिनो ඉද්දේමන්තා ජොතිමන්තා වන්නවන්තෝ යසස්සිනෝ මොදමානා භික්ඛාමුම් භික්ඛූනං සමිතින් වනං සුක්ඛා කරුම්මා අරුණා ආගවේගන සසහා ඕදාත ගය්‍යා පාමොක්ඛා ගුදේවා විචක්ඛනා සදාමත්තාහාර ගජා නිස්සගාච යසස්සිනෝ අනයං ආගුපජ්ජුන්නෝ යෝදිසා අභිවස්සති දසේතේ දසදාකායා සබ්බේනානත් సప్తవర్ణినో ఇద్ధిమంతో వర్ణవంతో యదతినో మోదమానా భిక్కాముం భిక్కునం సమితింవనం ఖేమియాతిసితాయామా కట్టకాచయ సత్తినో లంబీతక జ్యోతినామాచగాసవానిమ్మానరతినో ఆగువతాగుపరనిమ్మితా దశే తేజసధాకాయ సబ్బేనానత్తవర్ణినో ఇద్ధిమంతో వర్ణవంతో యత සත්තිනෝ මෝදමානා බික්ඛා මුම් බික්ඛූණං සමිතින් වනං සත්තේ දේවනිකායා සබ්බේ නානත්ත වන්නිනෝ නමං වේනා ගච්ඡෝ යේ චඤ්ඤේ සදිසාසා පෞත්ත ජාතින් අකිලං ඕගතින්න මනාත වන්දක්කේ මාගතරං ආගංඡන් දං සුබ්‍රාග්මා පරමත්තෝ ච පුත්තා ඉද්දිමතෝ සාතනං කුමාරෝ තිස්සෝ ච සෝපාග සමිතින් වනං සහස්සම් බ්‍රහ්ම ලෝකානං මා බ්‍රහ්මා බෙතිට්ඨති උපපන්නෝ ජුතිමන්තෝ බිස්මකායෝ යසස්සිතෝ දසෙත්තං ඉස්සරාගෝ පච්චේක වසවත්තිනෝ තේ සංච මජ්ජතෝ වාග හාරිතෝ පරිහාරිතෝ තේත සබ්බේ අභික්ඛන්තේ සයින්දේ දේවේ සබ්‍රාහ්මකේ මාරසේනා භික්ඛාමු උපස්සකන්නස්ස මං දියං හේත ගන්න සන්නත බන්ධත රාගේන බද්ධමන්තර සමන්තා පරිවාරේත මාව මුංචිත්ත කෝචිනං ඉති තත්තමාසේනෝ කන්නසේනං පානිනාථලමාච්ච සරං කත්වාන බේරවං යතාපා උස්සකෝ මේ ගෝතනයන්තෝ සවිජ්ජකෝ තදාතෝ පච්චුදා සංකොද්දෝං අදයන් වතේ තංච සබ්බං අභිඤ්ඤාය වවක්කිත්වාන චක්කුමා තතෝ मन्त शासने रते मारसेना विकान्ता ते विजानात विको ते च गा सप्पमकरुन् सुबुद सदासनाङ् वितरागे अपकामो සබ්බේ විජිත සංගාමා භයාතීතාය සස්සිනෝ මෝදන්තේ සාභූතේ සාවකාතේ ධනේ සුතාතේ නමෝ තස්ස භගවතෝ අරහතෝ ධම්මා සම්බුද්දස්ස ඒවං මේසුතං ඒකං සමයං භගවා ආලවයන් විහෙරති ආලවකස යක්කස භවනේ අතකෝ ආලවකෝ යක්කෝ එන භගවාතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං ඒතදවෝච්ච නික්කම සමනාති සාදාවසෝති භගවා නික්කමේ පවිත සමනාති සාදාවසෝති භගවා පාවිතී ဒုတိယံပိကောအာလဝကောယကောဘဂဝန္တံဧတဒဝောචနိကမသမနာတိသာသာဝသောတိဘဂဝါနိကမေပဝိသသမနာတိသာသာဝသောတိဘဂဝါပါဝိတိ තතියම්පි කෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝත නික්කම සමනාතේ දාදාවතෝති භගවා නික්කමේ පවිත සමනාතේ දාදාවතෝති භගවා පාවිති චතුත්තම්පිකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ඒතදවෝච පජායත දේව මනුස්සාය යෝ මේ චිත්තං වාක්ඛිපේය හදයන් වා පාලේය පාදේ දුආගයත්වා පාද ගංගාය කිපේය අපිට ත්වං ආවසෝ උච්චයදා කංකසී අතකෝ ආලවකෝ යක්කෝ භගවන්තං ගාථාය අද්දබාති කිං සෝදවිත්තං පුරිසස්ස දෙත්තං කිං සෝසුතිම්මෝ සුකමාවහති කිං සෝවවකාදුතරං රසානං කතං ජීවින් ජීවිතමාහුසත්තං තේ සද්දේද විත්තං පුරිසස්ස වෙත්තං ධම්මෝ සුතින්නෝ සුකමාවහති සච්ඡං අවේසාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිතමා උදත්තං තේ කතං සුතරති යෝගං කතං සුතරති අන්නවං කතං සු දුක්ඛං අච්ඡේති කතං සු පරිසුජ්ජති සද්දාය තරති යෝගං අපමදේන ගන්නවං විරියන දුක්ඛං අච්ඡති පඤ්ඤාය පරිසුජ්ජති කතං තු ලබතේ පඤ්ඤං කතං තු වින්දතේ ධනං කතං තු කිත්තිම් පප්පෝති කතං මිත්තානි ගන්තති ආත්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සජති සද්ධානෝ අරතං ධම්මං නිබ්බාන පත්තිය चतुसुदा लभते अप्पमात्रवि च कणोपतिरूपकारी धुरवृष्ट विन्दते धनं दाच्चेन कीर्तिं पप्रोति हन्तति याचे ते चतुरोदम दत्त घरमे दिनो दमोदिते च गोतमे पेचन शोचती घनन्येऽभिमणे अधिसच्च සුධම්මතං තේ එවං වත්වාලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම ජයතාපි භෝගෝතමනේ කුජ්ජතං වා උක්කුජ්ජය පටිච්චන්නං වා විරය මූලසව මග්ගං ආතික්කය අන්ධකාරේ වාතේර පජ්ජව තන්ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති තීන් ඒව මේවම් භෝත ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාදිතෝ ඒදාම් භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං බං ගෝතමෝ ධාරේතු ආජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං තේ नमो तत्स भगवतो रतो धम्मा सम्बुद्धस्स एवं मे सुतम् एकन्दमयम् भगवमगजेतु विहरति दक्षिणा एकनालायम् ब्राह्मणगामे तेन कोपनसमेन कति भारद्वाजत् ब्राह्मणस्स पञ्चमत्तानि नङ्गलसतानि पयुक्तानि हन्ति वप्पकाले अत को भगवा पुब्बन्न समयम् निवासत्वा येन कति भारद्वाजत् ब्राह्मणस्स गम्मन्त्वा तेनुपसङ्कमी तेन कोपनतमेन कथि भारद्वाजस्त ब्राह्क्मनस्य परिवेदना भक्तति अत को भगवायेन परिवेदना तेनुपसङ्गमी उपसङ्गमि त्वाङेकभन्तो कथि भारद्वाजो ब्राह्मणो भगवन्त पिण्डायटितं स्वन भगवन्ताङे तदोच समन समनकथामि च वपामि च खादित्वा च वपित्वा च भुञ्जामि समन समनकथास्तु च वपास्तु च खादित्वा च भुञ्जात्वाति ब्राह्मण ब्राह्मणकथामि च वपामि च खादित्वा च भुञ्जामि ते न कोपनमयम् पत्साम भोतो गौतमस्तयुगङ् वा नङ्गलङ् वा කස්සකෝ පටිජානාති නච පස්සමත කසින් කසින්නෝ පුච්චිතෝ බ්‍රෝහි යත ජානේ මුත කසින් සද්දා වේජං තපෝ උට්ටි පඤ්ඤාමේ යුගනංගලං ඉරිනි සාමනෝ යොත්තං සතිමේ බාලපාචනං කාය ගුත්තෝ වචී ගුත්තෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡං මේ පමෝචනං විරියං මේ දුර දෝරයං යෝගක්ඛේමා දේවානං ගච්ඡති අනිවත්තන්තං යත්ත ගන්වාන සෝචති නිරමේ දාකසි කට්ටා සාහෝති අමතප්පලා एताङ्कासिं कथित्वान् सदुक्कामुञ्च ते ते ब्राह्मणो भरद्वाजो ब्राग्मनो पाया य त्वा भगवतो वा ज्ये त्वा भगवतोपनामेति भुञ्ज भवाङ्गौतमोपायासङ्गो भवाङ्गौतमो යං හි බවං ගෝතමෝ අමත පලං කදින් කදති තේ ගාතා විගීතං මේ අභෝජනීයං සම්පස්සතං බ්‍රාහ්මණ නේද ධම්මෝ ගාතා විගීතං බනුදන්ති බුද්ධා ධම්මේ සති බ්‍රාහ්මණ උත්තිරේ සාඤ්ඤේන ච කේවලී ධම්මයසින් කීනාසවං කුංකුච්ච උපසන්තං අන්නේන පානේන උපට්ඨා සුකෙත්තං ඊතං පුඤ්ඤපේ කසෝති අතකස්සචාම්බෝ ගෝතමිමන් දපායාසං ධම්මේති නක්කාන්තම් බ්‍රාහ්මන පස්සාමි සදේමකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සම්සමන බ්‍රාහ්මනියා පජාය තදේව මනුස්සාය යස්සතෝ පායාසෝ බුත්තෝ ධම්මා පරිමාමං ගච්ඡේ අඤ්ඤතර සාගතස්සවාත තාගත සාවකස්සවා තේනයිතම් බ්‍රාහ්මන තම්පායාසං අප්පාරිතේවා චද්දේ අප්පානකේවා උදකේ ගෝපිලාපේ තේ යතකෝකසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ තම්පායාතං අප්පානකේ උදකේන් ඕපිලාපේ තේ යතකෝ සෝපායාසෝ උදකේ පක්ඛිතෝ චිත්තිතාත චිත්තිතාත සම්දෝපායත සම්පදෝ පායතේ දයතාපි නාම පාලෝ දිවස සම්පත්තෝ උදකේ පක්ඛිතෝ චිත්තිතාත චිත්තිතාත සම්දෝපායත සම්පදෝපායති හේවමේව සෝපායාසෝ උදකේ පක්ඛිතෝ චිත්තිපාත චිතිපාත සන්දෝපාත සම්පදෝපායති අතකෝ කසී භාරද්වාජෝ බ්‍රාහ්මනෝ සංවිග්ගෝ ලෝමාට්ඨ ජාතෝ යේන භගවා තේන උපසංකමේ උපසංකමිත්වා භගවතෝ පාදේත දිරසානි පතිත්වා භගවන්තං ඒතදෝච අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම සේයතාක් භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය පටිච්චන් මං වා විරය මූලසවා මග්ගං ආචික්කේ අන්ධකාරේ වා තේල පජ්ජෝ තන්දාරේ චක්කුමන්තෝ රූපානි දක්කින්ති एवमेवम्भूता गोतमेनानेकपर्यायेन धम्मोपकासितो एतां भगवन्तं गोतमं शरणं गच्छामि धम्मं च भिक्षुसङ्गम् च लभेयामहं भूतो गोतमस्तदान्तिके पब्बज्जम् लभेयम् उपसम्पदन्ति कसी भारद्वाजो ब्राह्मणो भगवतो दान्तिके पब्बज्जम् अलत्त उपसम्पदम् अतिरूपसम्पन्नो कोपनायस्मा भारद्वाजो एको उपकट्टो अपमत्तो पि परितप्तो व्यरन्त නචිරස්ස වයස්සත්තාය පුලපුත්තා සම්මදේවාගාරත්මානගාරියම් පබ්බජන්ති තතුනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානං ඒව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ වියාසේ කේනාජාති යුතම් බ්‍රහ්මචර්යං කතං කරණීයන්නා පරං එත්තත්තායාති අබ්බඤ්ඤාසේ අඤ්ඤතරෝජකෝ පනායස්මා භාරද්වාජෝ අරහතං අවෝතේ නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස එවම් මේතු තං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකාසාරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛන්තාය රත්ත්‍ය භික්ඛන්තවන්නා කේවල කප්පං 제තවනං ඕපාදෙත්වා එන භගවා තේන පදං කාමේ පදං කාමේත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අත්ත ආදී ඒකමන්තං තිසාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජබාති පරභවන්තං පුරිසං මයං පුච්චාම ගෝතමං භගවන්තං පුට්ටුමාගම්ම ඉං පරභවතෝ මුකං සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරභවෝ ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සී පරභවෝ ඉතියේ සංවිජානාම පඨමෝසෝ පරභවෝ ဒုတိယံဘဂ ඉං පරාභවතෝ මුකං අසන්තස්ස පියාන්තේ සන්තේන ගුරුතේ පියං අසතං ධම්මං රෝචේති සම්පරාභවතෝ මුකං ඉතිහෙතං විජානාම ဒ ුතියෝ දෝ පරාභවෝ සත්‍යං භගවා බ්‍රෝහි කිං පරාභවතෝ මුකං නින්දා සීලේ සබා සීලේ අනුට්ඨාතාචයෝ නරෝ අලසෝ කෝද පඤ්ඤානෝ සම්පරාභවතෝ මුකං ඉතිය තං විජානාම සතියෝතෝ පරාභවෝ චතුත්තං භගවා බ්‍රෝහි කිං පරාභවතෝ මුකං යෝ මාතරං වා පිතරං වා දින්නකං ගතයොබ්බනං පහෝතන්තෝ නබරතේ तम् परा भवतो मुख इति एताम् विजानाम चतुर्थतो परा भव पञ्चमम् भगवब्रूये किं परा भवतो मुकम् यो ब्राग्मनम् वा समनाङ् वा अण्याङ् वा निम्बकाङ् මුසාවාදේන වංචේති සම්පරාභවතෝ මුකං ඉතියේ සංවේජානාම පංචමෝසෝ පරබවෝ චට්ඨමං භගවා බ්‍රෝහි හිං පරබවතෝ මුකං පහෝත විත්ත පුරිසෝ सैरान्योदभोजन एको भुञ्जति दादूनी ङ् परा भवतो मुकम् इति एतं विजानाम च अष्टमोद परा भवो सप्तमम् भगव ब्रूहि किं पर भवतो मुखम् जाति तद् जनत्तनरो सञ्जातिङति मन्ये ते तम् परा भवतो मुखिति एतं विजानाम सप्तमोद परा भवो अष्टमम् भगव ब्रूहि किम् पर भवतो इत्तिदुत्तदुराधुत्तो अक्कदुत्तो जयो नरो लब्धं लब्धं विनाशेति तं पराभवतो जेतमिजानामट्टमुतो पराभवो नवं भगवा ब्रूहि किं पराभवतो मुखं चैदारे वेशियातु पतिष्ठति सति परदासेरुतं पराभवतो मुखं इति एतं विजानाम नवमोऽसो पराभवोत भगवा ब्रूहि किं पराभवतो मुखम् अतीत යබ්බනෝපාසාඥානේති බරොත්තරින් දස්සායිසානසපතේතම් පරාබාතෝ මුකං ඉති ඒතම් විජානාම දසමෝතෝ පරාභවෝ ඒකාස සමම් භගවා රෝයකින් පරාභවතෝ මුකං ඉති සණ්ඩින් විකරණින් පුරිසං වාපි සාති සංහිස්සරි අස්මින් තපාපේති සම්පරාභවතෝ මුකං ඉති ඒතම් විජානාම ඒකාස සමෝතෝ පරාභවෝ දාස සමම් භගවා බ්‍රෝයකින් පරාභවතෝ මුකං අප්පභෝගෝ මහතන්නෝ සත්‍යේ ජායතේ කුලේ සෝච රජ්ජම් පත්තයති සම්පරාභවතෝ මුඛං ඒතේ පරාභවේ ලෝකේ පණ්ඩිතෝ සමවෙක්ඛිය අරියෝ දස්සන සම්පන්නෝ සලෝකං භජතේ සිවං තේ නමෝ තස්ස භගවතෝ අරහතෝ ධම්මා සම්බුද්දස්ස එවම් මේ සං ඒකං සමයම් භගවා සාමත්‍යං විහෙරති 제තවනේ අනාථ බෙන්නිකාසාරාමේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසත්තා පත්ත ජීවර මාදාය සාවත්‍යං පින්ඩාය පාවිසීතේන කෝපන සමේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේදනේ අග්ගපද්දලිතෝ තියා ඕතිපග්ගේතා පග්ගයිතාතකෝ භගවා සාවත්තියං සපදානම් පින්ඩාය චරමානෝ යේන අග්ගික භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේන පදං කමි අද්දසාකෝ අග්ගික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං දූරතෝ ආගච්ඡන්තං දිස්වාන භගවං අන්තං ඒතදවෝච తత్రేవ ముండగ తత్రేవ సమగ తత్రేవ వసలగ එවං උත්තේ භගවා ගිග භාරද්වාජං බ්‍රාහ්මණං ඒතදෝච්ච ජානාති පනතුම් බ්‍රාහ්මණ වදලං වා වදල කරණේ වා ධම්මේති නක්කාම්බෝ ගෝතම ජානාමි වදලං වා වදල කරණේ වා ධම්මේ සාදු මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතු යතා අඤ්ඤානේ යං වසලං වා වසල කරණේවා ධම්මේති තේනයි බ්‍රාහ්මන සුදාය සාදුකම් මනසිකරෝයි බාදේසාමේති එවං බෝධිකෝ අග්ගික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවතෝ පච්චස්සෝ භගවා ඒතදෝච ඕධනෝගුපනාහි ච පාපමක්ඛේ ච යෝ නරෝ විපන්න දෙට්ටි මායාවේ සංජඤ්ඤාවසලෝ යති ඒකජං වා දෙජං වාපේ යෝදපානානිං සති යස්ස පානේ දයානත්තේ සංජඤ්ඤාවසලෝ ඉති යෝහන්තේ පරිරුන්දති ගාමානි නිගමානිච නිග්ගාහකෝ සමඤ්ඤාතෝ සංජඤ්ඤාවසලෝ ඉති ගාමේ වායදිවාරඤ්ඤේ යම් පරේ සංමමායතං තේයාදින්මං ආදීයති සංජඤ්ඤාවතලෝ ඉති යෝ හවේන මාදාය චුද්ධමානෝ පලායති නහිතේන මත්තේතේ සංජඤ්ඤාවතලෝ ඉති यो वे किञ्चिक्म्यतः पन्तद्मिङ्व च तञ्जन किञ्चिक्कमादेति तञ्जन्यावतलो यो अत्रेतु भरे तु धनेतु जनरो दि पुट्टो मुदा रुति तञ्जन्यावतलो इति यो ज्ञाती न सका नङ्मारे सुम्प्येन वा तञ्जन्यावतलो इति यो मातरङ्ग्वा पितरङ्मा झिन्नकङ्गतो वनम् प्रभूतन्तो न भरति तञ्जन्यावतलो इति යෝ මාතරං වාපි තරං වා බාතරං බගිනින් සතුන් අන්තිරෝතේති වාචාය සංඥඤ්ඤාවතලෝ ඉතියෝ අත්තං පුච්චිතෝ සංතෝ අනන්ත මනුසාසති පටිච්චන්නේන මන්තේති සංඥඤ්ඤාවතලෝ ඉතියෝ කତ୍වා පාපකං කම්මං මාමං ජඤ්ඤාතිච්ඡති යෝ පටිච්චන්න කම්මං තෝ සංඥඤ්ඤාවතලෝ ඉතියෝ වේ පරකුලං ගන්්වා දුත්වානතති භෝජනං ආගතන්න පටිභෝජයති සංඥඤ්ඤාවතලෝ ඉතියෝ බ්‍රාහ්මණං සමනං වාඤ්ඤං වාපි වනිබ්බකං උසාවාදේන වංචේති සංඤ්ඤා යෝ බ්‍රාහ්මණං වා සමනං වා භත්ත කාලේ උපට්ඨිතේ රෝදේති වාචා නතදේති සංඤ්ඤාවතලෝ ඉති අත සංයෝත පබ්‍රූති මොහේන පරිගුණ්ඨිතෝ කිංචෙක්ඛං චෙකං දානෝ සංඤ්ඤාවතලෝ ඉති යෝචත්තානං සබ්ගං කන්දේ පරංච මොදානති නීනෝ තේන මානේන සංඤ්ඤාවතලියති රෝතකෝ කදරියෝච පාපිච්ඡෝ මච්චරේ ඒකට වෛරිකෝ අනුත්ථාපි සංඥාමතලෝ යදේව බුද්ධං පරිභාතති යතවා තස්ස දාවකම් පරිබ්බාජංගාත්තං වාචං සංඥාමතලෝ යති යෝවේ අනරාසංතෝ අරාම් පරිජානති චෝරෝද බ්‍රහ්මකේ ලෝකේන් ඒසකෝ වසලා දමෝ ඒතේකෝ වසලා උත්තමයාවෝ ඒපකාසදාන යච්ඡාවතලෝ තීන යච්ඡාවති රාක්මනෝ කම්මනාවතලෝ තී කම්මනාවති බ්‍රාහ්මනෝ තී අභින්න මුපතිස්සරේ දිත්තේව ධම්මේ සම්පරායේච දුක්ඛතින් නතේ ජාති නිවාරේති දුක්ගත්තා කරය ආවා නජච්ඡාවතලෝති නජච්ඡාවෝති බ්‍රාහ්මනෝ කම්මනාවතලෝති කම්මනාවෝති බ්‍රාහ්මනෝති එවං උත්තයග්ගික භාරද්වාජෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතදවෝච අභික්ඛන්තං භෝගෝ තම අභික්ඛන්තං භෝගෝ තම සේයතා භෝගෝ තම නිග්ගොච්ඡිතං පටිච්චං වා අවකොජ්ජය පටිච්චන්නං වා විවරය මූලස්වා මග්ගං ආචිකේය අන්ධකාරේ වාසේල පජ්ජෝ තන්ධාරේ චක්කුමන්තෝ රූපාන දක්ඛින්ති තී ඒවමෙවම් භෝතා ගෝතමේනානේක පරියායන ධම්මෝපකාත්තෝ භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකම්මං භවං ගෝතමෝ ධාරේතු ආජ්ජතග්ගේ පානුපේතං සරණං ගතං තේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඝේවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති සිපතනේ තත්‍ර කෝ භගවා බික්ඛු මාමන්තේති බික්ඛවෝති පදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝ සුම් භගවා ඒතදෝ තථාගතේන භික්ඛවේ නරතා සම්මා සම්බුද්දේන මාරණතියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං භවත්ති තං අපපතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන චිවා ලෝකස්මින් යතිදං චතුන්නං අරිය සච්චානං ආචික්කනා දේශනා පඤ්ඤ පනා පට්ඨ පනා විවරණා විභජනා උත්තානේ කම්මං කතමේ සංචතුන්නම් දුක්ඛස්ස ආර්ය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤ පනා පට්ඨ පනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා වට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා වට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ නිරෝධගාමිනී පටි සතිපදානරිය සච්චස්ස ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං තථාගතේන භික්ඛවේ අරහතා ධම්මා සම්බුද්දේන වාරාණසි අංහිසි පතනේ විගදායේ අනුත්තරං ධම්මචක්කං භවත්ති සංඝප්පතිවත්ති අංගමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන ජීවා ලෝකම්හිං යති සංයමේ සංචතුම්මං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විරණා විභජනා උත්තානේ කම්මං වේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්ඛු අනුග්ගාකා බ්‍රහ්මචාරීණං සය්‍යතාපි භික්ඛවේ ජනෙන්දි වං සාරිපුත්තෝ උත්තානිකානෝ නමෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ඨායාසනා විහාරං පාවිති తත්‍ර කෝ ගායස්මා සාරිපුත්තෝ අජරපක්ඛං තස්ස භගවතෝ භික්ඛු ආමන්දේති ආවුසෝ භික්ඛවෝති ආවුසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස වච්ඡස්සෝ ආයස්මා සාරිපුත්තෝ ඒතදෝ තථාගතේන ආවුසෝ රාතා සම්මා සම්බුද්දේන වාරාණසියං ඉසිපතනේ විගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන ජීවා ලෝකසුමි යතිදං චතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණානි භජනා උත්තානේ කම්මං කතමේ සංචතුම්මං දුක්ඛස්ස අරිය සත්‍යස්ස ආජිකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මං දුක්ඛ සමුදයස්ස අරිය සත්‍යස්ස ආජිකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණානි භජනා උත්තානේ කම්මං දුක්ඛ නිරෝධස්ස අරිය සත්‍යස්ස ආදික්ඛනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණාය භජනා උත්තානේ කම්මං දුක්ඛනිරෝධගාමිනී පටිපදාරිය සත්‍යස් ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විරණා විභජනා උතාරේ සම්මං කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා දුක්ඛාං සංකිත්තේන පංච පාදානක්ඛන්දා දුක්ඛාගතමාචාවුසෝ ජාති ආතේ සංතේ සංසත්තානං ධම්මි ධම්මි සත්තනිකායේ ජාති සංයාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චතාවුසෝ ජාති ගතමාචාවුසෝ ජරායාතේ සංතේ සංසත්තානං ධම්මි ධම්මි සත්තනිකායේ ජරා ජීරණතා අනිත්තං වා නිච්ඡං වලිච්ඡතතා आयनो सङ्गानील्यानं परिपाकोऽयङ्गच्यताउसोजरागतमजा मरणं जाले दं तेन दत्तानं तं मा तं मा दत्तनिकाया श्रुतिचवरता भेदोऽन्दनं माच्युमरणं कालगिर्याकङ्गानं वेदो गले पदात्स निके को याङ्गुच्यताउसो मरणं गरस् अन्यतरन्यतरेण दुःखदम् मेन बुद्धास् शोको शोचना සුචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ අයං උච්චතාවසෝ සෝකෝ කතමාචාවසෝ පරිදේවෝ යෝකෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන වසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්තං අයං උච්චතාවසෝ පරිදේවෝ කතමාචාවසෝ දුක්ඛං යංකෝ ආවසෝ කායිකං දුක්ඛං කායිකං අසතං කාය සම්පස්සජං දුක්ඛං අසතං වේදිතං ඉදං උචතාවසෝ දුක්ඛං ගතමාචාවසෝ දෝමනස්සං යංකෝ ආවසෝ චේතසිකං දුක්ඛං අසතං මනෝ සම්පස්සජං දුක්ඛං අසතං වේදිතං ඉදං උචතාවසෝ දෝමනස්සං ගතමාචාවසෝ උපායාසෝ යෝගෝ ආවසෝ අඤ්ඤතරඤ්ඤතරේන විතරේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන පුට්ඨස්ස ආයාසෝ උපායාසෝ ආයාසි දත්තං උපායාසි දත්තං අයං චතාවසෝ උපායාසෝ ගතමාචාවසෝ යම් පිච්ඡන් අරපති තම්පි දුක්ඛං ජාති ධම්මානං ආවෝ රත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති යෝවතම යන්න ජාති ධම්මා අස්සාවනච වතනෝ ජාති ආගච්ඡේ යාදීන කෝපේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පියං පිච්ඡන් සපති ධම්මි දුක්ඛං ජරා ධම්මානං ආවුසෝ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අවවතම යන්න ජරා ධම්මා සමනච වදනෝ ජරා ගච්ඡයාති නගෝපනේතං ඉච්ඡාය පත්තම්බං ධම්මියං විච්ඡං අලබති තම්පි දුක්ඛං යාති ධම්මානං ආවුසෝ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති අවවතම යන්න ජරා ධම්මා සමනච වදනෝ ව්‍යාධියා ගච්ඡයාති නගෝපනේතං දුක්ඛං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි අම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛං මරණ ධම්මානං ආවෝ දත්තානං එවං ඉච්ඡා උපජ්ජති අවතමයන් මරණ ධම්මා සාමනතවචනෝ මරණං ආගච්ඡේ ආති කෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම්පි අම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා ධම්මානං ආවෝ දත්තානං එවං ඉච්ඡා උපජ්ජති අවතමයන් शोक परिदेव दुःख दोमण सुपायास धम्मा सामन च वसनो लोक परिदेव दुःख दोमण सुपायास आगच्छेयं तेन कोपनेतम् इच्छाय पत्तभ्यम् इदम् प्रियम् पिच्छनलपतिदम् दुःखाङ्गतमम् चावसो सङ्कित्तेन पञ्चपादानक्कन्दा दुःखादयतीदम् रूपोपादानक्कन्दो हेतुनोपादानक्कन्दो तन्युपादानक्कन्दो सङ्कारोपादानक्कन्दो लिङ्ग पञ्चानुपादानकन्दो इमे उच्यतादो सङ्गित्तेन पञ्चपादानकन्दा दुःखायदम् उच्यतादो दुःखम् हरे सच्चम् गतमम् चावसो दुःखसमुदयम् हरे सच्चम् न्यायम् तन्नापो नो भविकानम् विरागसागता तत्र तत्राभिन्दनी सेयतीदम् काम तन्ना भवतन्नायि भवतन्नायिदम् उच्यतावसो दुःखसमुदयम् हरे सच्चम् गतमम् चावसो दुःखनिरोधम् हरे सच्चम् योता තස්සා ඒව තණ්හාය අසේත විරාග නිරෝධෝ සාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කතමං චාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං අයමේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ දෙයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සමාධි සම්මා සමාධි ගතමාචාවසෝ සම්මා දිට්ඨිය අංගෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදා ඥානං අයං උච්චතාවසෝ සම්මා දිට්ඨිය ගතමාචාවසෝ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චතාවසෝ සම්මා සංකප්පෝ ගතමාචාවසෝ සම්මා වාචා සංසාවාදා වේ වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චතාවෝ සම්මා වාචා ගතමාචා උතෝ සම්මා කම්මන්තෝ වානාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං උච්චතාවෝ සම්මා කම්මන්තෝ ගතමාචා උතෝ සම්මා ආජීවෝ විදාවසෝ අරිය ශාවකෝ මිච්ඡා ජීවං පහය සම්මා ආජීව වේන ජීවිකං ගප්පේති අයං උත්තතාවෝ සම්මා ජීවෝ කතමාචාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගන්නාති පදාති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පානාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගන්නාති පදාති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබදිත්තම් පග්ගණ්ණාති පදහති පන්නානං කුසලානං ධම්මානං තිතියා සම්මෝසාය භීයෝ භාවාය වේ පුල්ලාය භාවනාය පාරිපුරියා චන්දං ජනේති වායමති විරියං ආරබදිත්තම් පග්ගණ්ණාති පදාති අයං උච්චතාවෝ අම්මා වායාමෝ ගතමාචාවසෝ සම්මා සති දාවසෝ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේතු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං අයං මුත්තතාව උසෝ සම්මා සතිගතමාචාං උසෝ සම්මා සමාධි ඉදා උසෝ භික්ඛු විරිච්ඡේව කාමේ විරිච්ඡ අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං උපසමාජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධියම් පීති සුඛං ဒ ුතියඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛංච කායේන පරිසංවේදේති යන්තං අරියා චික්ඛන්තේ උපේක්ඛෝ සතිමා සුඛ විහාරේති සතියඥානං උපසම්පජ්ජ විහෙරති සුඛං සපානා දුක්ඛං සපානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා දුකං අදුක්ඛං අදුකං උපේක්ඛාති පාරිසුද්ධිං චතුත්තං ධානං උපසම්පජ්ජ විහෙරති අයං උච්චතාවසෝ සම්මා සමාධි දං උච්චතාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය සත්‍යං තථාගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්දේන සාරාණසියං ඉතිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්ති තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රාහ්මුණා වා කේන චිවා ලෝකාත්මේ යතිදං ඉමේ සංචතුන්නං අරිය සත්‍යානං ආචිකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානේ කම්මන්ති ඉදමෝ ඡායාත්මෝ සාරිපුත්තෝ අත්තමනාතේ බික්ඛු ආයත්නතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනං ගීතේ ගන්ධබ්බේහි පුරක්කතෝ තාපිතස් බාවෝ සාසගේ කෝච ගින්ද නාමා මාබ්බලා තේජා විබුද්ධා උදේස්වාන බුද්ධං ආදිච්ච බෞද්ධනා තේ මහං තං විත සාරදං නමෝ තේ පුරිසාජං දීනං වන්දාමි जीतो देवा සාං सदा जानो वीसानानाम राजधाने ato jadidu वती 감사 චාරෝ සායේ حتى කොම්බාණ්ඩ 다리드가 මතකෝ භික්කවේ වෙත්තවනෝ මහරජා මං අධිවාසනං විදිත්වා විපස්සිතරමත් සමාන්තස්ස සීරීමතෝ ඊගේස බිනවද්දෝ හබ්බෝදානුකං බිනෝ වෙස්ස භූත නමත් सा उगाच्छति सूर्य आदि රමතිනාච්ච दाखिनायितायति न ලාභයෙන් පච්චිමා දිසං ඉතිනං ආචික්ඛති ජනෝ යදනම බේපාලති මහරජා යදාසිරෝ නාගරංගාධිපතේ मे दात සාජං මං යේන උද්දර කුරෝරම් මානේ රෝදෝ දසලෝ මනෝකා තත්ත ජායං තිං අම මං අපරික් साक्षपा मां पलिङ्गीभुञ्जन्ति मानुसमो धम गम धं गमलो हुण्डे केरे पचितवान् ततो भुञ्जन्ति भो जना न्ये न लुरङ्कत्वा अनुयन्ति दिशो दिशङ्गहनाङ्कत्व अनुयन्ति दिशो रेदवाहनाङ्कत्वा अनुयन्ति दिशो वाहनम् क्वानुयाति दिशो दिशा कुमारे वाहनङ्क आनुयान्ति दिशो दिशङ् සරාඩිනෝ ආත්‍යානං ආත්‍යානං දිබ්බං යානං උපට්ඨිකං ආත්ත නගරං අහු स्त धरनी नाम यतो भवा सदेवायतो बतायत् भ पितास् बगलवती කාලිනී සදා යං දිසං අබිපාලේ කුසලේන ගමෙක්කති දිනං වන්දත ගෝතමං දිනං වන්දාම ගෝතමං සාමාත්තා පාරියාපුතා බෑ वे ආයන් දේනං බන්තේ පානාති පාතා වේරමණියා ධම්මං දේසති සරා වේරමණියා ධම්මං දේසති සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසති සායේව පානාති पदे वीरता मेरय මාජ්ජපමාදාට වේදේ ಪ್ರಭೋ ජිතේ ගං තෝ දක්ඛිරායසායිති නං සබේ බහවෝ ඒකනාමාති මේ සුතං ඕදේකින් දාසේ ඒතාති බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං රාජං නමෝ තේ පුරිසුත්තම කුසලේන රාමේකසි අමනෝස්සපි සංවං වන්ති සුතං නේතං අබින්න ආකාත්තපාකිමං කාලින් පරිභොංජන්ති මානුසා චිත්වාන තතෝ බුඤ්ජන්ති භෝජනං ගෝවිහෙත පුරං පද්වා මනුයං දෙදෙසෝ දෙසෝ වාසං ගුරං කତ୍වා අනුයන්ති දිසෝ දිසං अनुयान्ति दिशो दिशङ्गेवहनम् क्वनुया दि दिशो दिश कुमारे वाहनङ्क वि सा मामराजदानी बेरो महारो रावालो दिवाो च दे आर्यन्तोपकाशयन्ति ततो पितास्त बगल जाया साक्षे सोणाधिपद पुरो इति नाम रामते नाट्यगीत भविका मरितवाे घोण उपासकास्तवा उपातिकाय ति समाता බෑ चण्डारुद्वारभसा राजानम् पुरिसकानम् आदियाङ् ते वा පාලෝ සුප්පගේ දෝච හිරිනෙත්ති ච මන්දියෝ ජාල ජම්ඩෝ මාලව කෝපජුන්නෝ සුමනෝ සම්කෝදදීමකෝ මණිමානි චරෝදී آيات بنا Bhagavad कालेन च देवि त्वम् अनुरक्ष දේවොන්නෝ පිත්ති භාගස්මින් මොක්ඛල්ලානෝති වාමකේ ලක්ඛිනේ සවනේ දුයං ආහුං ආනන්ද රාහුලා කස්සපෝච මහානා चित्रवादगोरोतुयं वदने नित्यं पतित्वादिगुणाकरो पुन्नो अङ्गुलिमालो च उपाली नन्दजीवनी तेरा पञ्च इमे जाता ललाटे तिलका तव शेषासीति महातेरा विजिता किन धावका जलं सा शीलते වේන අංගමංගේතු සම්පිතාවතරං පුරතෝ ආදී දක්ඛිනේ මෙත්ත සුත්‍රං දරග්ගං පච්චතෝ ආදී වාමේ අඟුලි මාලකං කන්ද මෝර පරිත්තං ච ආටානාටිය සුත්‍රං ආකාසච්ඡදනං ආදී දේවාපාකාර වන්නිතා බලසංයුත්තේ ධම්මපාකාර ලංක වදතෝ තේ චතු කිච්චේන සදා සම්බුද්ධ පංජරේ වාද වික්කාදි සංඝාතා බාහි රාජ්‍යද්දු භද්දවා හදේසා විරංගම්තෝ අනන්ත ගුණ තේජසා දින පංජර මජ්ජට්ටං විරන්තං මහිතලේ සදා පාලෙන්තු ත්වං සබ්බේ දේමා පුරිසාක भायिक्येव मन्द्र कतो दुरग्भो जिनानुभावेन जितोपबद्धवो बुद्धानुभावेन तारि सङ्गोचराहि सद्धम् शद्धम् अनुभावपालितो मन्द्र कतो दुराो जिनानुभावेन जितोपबद्धवो ब्रह्मानुभावेन तारि सङ्गो දරාහි සද්දම් අනුභාව පාලිතෝ ඉච්ඡේව මච්ඡන්ත කතෝ සුරක්ඛෝ ජිනානුභාවේන ජිතූපබද්ධෝ රංගානුභාවේන තාරි සංඝෝ දරාහි සද්දම් අනුභාව පාලිතෝ සද්දම්ම පාකාර පරික්ඛිතෝ දී අට්ඨාරිය අට්ඨ දිසාදුන්ති तं परे अट्टनाता भवन्ते उद्भं विदानन् वजिनाति दाते मिङ्गन्तो मारथेनन्तव सिरितितो बोधिमा जास्ता मुझ्गल्ला वदति भुजतते जाक्किने धारि बुद्धो रम्मो मझ्ये उरास्निंग्वियरति भगतो मुख्यतो मौरयो निंसांपास्तो बोधितास्तो चारन युगगतो पानुलो සබ්බාව මංගලමුපද්දව දුන්නිමිත්තං සබ්බීති රෝගඝාතෝ සමදේස නින්දා සබ්බන්තරාය භයදුස්සුපිනං අකන්තං බුද්ධානුභාව පවරේන පයාතුනාතං සබ්බාව මංගලමුපද්දව දුන්නිමිත්තං සබ්බීති රෝගඝාතෝ සමදේස නින්දා සබ්බන්තරාය අතවාය භයදුස්සුපිනං අකන්තන් ධම්මානුභාව පවරේන පයාතු නාදං වබ්බාව මංගලමුපද්දව දුන්නිමිත්තං වබ්බීති රෝගගාදෝස මදේත නින්දා රබ්බන්තරාය භයදුස්සුපිනං අකන්තං සංඝානුභාව පවරේන චන්දුන් නිමිත්තං අවමංගලං චයෝචාමනාපෝ සකුණස්ස සද්දෝ පාපග්ගෝ දුස්සුඛිනං අකන්තං බුද්ධානුභාවේන විනාශනෙන් තෝයන්දුන් නිමිත්තං අවමංගලං චයෝචාමනාපෝ සද්දෝ පාපග්ගවතු සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමෙන්තෝ යන් දුන්නෙමෙත් अलम्यम्गलंदध्ययो चामनापो तकुनाद्दध्यो बापग्या ओतु सुपिनंध्या कंतां वांगा नुका रेन विनात्अ मिंतु दुक्कापक्ता चनिदुक्ताब्यापक्ताचनिप्वयादो्प्र। නිස්සෝකාහුන්තු රබ්බේපි පානිනෝ රබ්බේසු චක්‍රවාලේසු යක්ඛා දේවාච බ්‍රහ්මනෝ යං අම්මේහි කතං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාධකං සබ්බේතං අනුමෝදිत्वा සමග්ගා සාසනේ රතා පමාදරහිතා හුන්තු ආරක්ඛාතු විදේසතෝ සාසනස් लोकाद्वजलोकाद्व उद्धे भवतु दाब्बदासाधनम् विजलोकम् च देवाराक्कन्तु दाब्बदासाद्दिङ्हन्तु सुखी लब्धे परिवारे हस्तनो अनेकासुमनावन्तु दासभ्ये याति वीराजतो वा चोरतो वा मनुत्सतो वा मनुत्स अग्नितो वा उदकतो वा पिशाचतो वा कानुकतो वा कण्टकतो वा नक्षत्रतो वा जनपदरोगतो वा असद्धन्नतो वा असन्दिष्ठितो वा असपुरिदतो वा चण्डस्ति अस्त्रनिगो न आई विच्चिक मनिदाप्वदीटी आच्यकर आच्यदोगर मैज़ आच्कर आच्कदादी वा नाना वा नाना उकाद्यवतो वा आरागंगनन्दु යාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා දානං දදන්තු සද්ධාය දීලං රක්ඛන්තු සබ්බදා භාවනා භිරතාං ගච්ඡන්තු දේවතාගතා සබ්බේ බුද්ධා බලක්පත්තා වච්චේකානන්තයං බලං වරං පානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බතෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කානං චයං බලං අරහං තානං ච තේජේන රක්ඛං බන්දාමි සබ්බතෝ සබ්බේ සබ්බපත්තා වච්චේ ගානන්තරම් බලං හරං පානංචතේ දේන රක්ඛම් බන්දාමි සබ්බසෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මෛද්దికා පුඤ්ඤ යන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන තස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා